හොඳයි ශිල් දිනාටම තෙරුවන් සරණයි. අපි අදත් අපේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලට ආරම්භය ලබා ගන්නයි බලාපොරොත්තු වෙන්නේ. අපි ඊයේ වගේම පුරුදු විදියට ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමේ සැසිවාරය ආරම්භ කරමු. තෙරුවන් සරණයි අවසරයි ස්වාමීන් වහන්සේ. අද 2013 දෙසැම්බර් මාස 29 වෙනිදා කැම්බරන් වල ප්‍රථම නිවාසික වැඩමුළුවේ පස්වෙනි දවසේ ප්‍රශ්න 30ක් ලැබිලා තියෙන සම්මානස. දරු ස්වාමීන් වහන්සේ මා සමත භාවනාවට ප්‍රිය කරන්නේ ප්‍රියයි සිටින්නේ මම මූල කර්මස්ථානයක් ආරම්භ කර සූමතකින් සිත සමාධි වී ඇතිවන සෝදායි තත්වයේම දිගටම ගැලී සිටින නිසාය. මා කිසියම් කුහුලකට අසුනි ඇතැයි මට අදහසක් පවතී. විපස්සනා භාවනාවට මේ தත්ත්වය හරවා ගැනීමට මම කුමක් කළ යුතුදයි අනුකම්පාවෙන් පහදා දෙනමින් දෙපා නැමෙහි ඉල්ලා සිටිමි. මේක ඇත්තටම විපස්සනාව මට්ටමක් වෙන්න පුළුවන්. විපස්සනාවෙන් තොර සත්‍යක් නෙවෙයි. මේකේ තියෙන තමන්ගේ රුචි අරුචිය පෞෂත්වයේ තීරණය මේ සමාධිය කොයි වෙලාවකෝ කැඩිලා නැවත සද්දයක් හරි වේදනාවක් හරි හිතවිල්ලක් හරි ආනපානේ හරි මතුවෙනකොට ඒකට ද්වේෂ කරනවා නම් මේකට කෑදර වෙලා තියෙනවා කියලා කියතයි. ඒකට ද්වේෂ කරන්නේ නැතුව ඒක ස්වභාවයෙන් වෙච්ච සිද්ධියක් විදිහට ඒන අරමුණටත් මේ උදකලාවට වගේම සමානව සලකනවා නම් ගැටින් බේරිලා තියෙනවා. ඉතින් මම දන්නේ කිව්වම තේරෙනවද කියලා. මේකට අහුවෙලා තියෙනවා මේකට බාධා කරන දෙයට වෛර කරනවා නම් මේකට අහුවෙලා. බාධාවක් නෙවෙයි වෙනවා. ඒ වවටත් ඒකටත් ඒ සමාන සාධරකමින් ඉන්නවනම් එimhe යටිකට අහුවෙලා නැහැ. ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන සති සහ සක්මන් භාවනා ආනාපාන සති සහ සක්මන් භාවනා දෙකම වැටෙන්නේ සමත භාවනා ගණයට බව අදහස් කරමි ආනාපාන සහ ආනාපාන සති සහ සක්මන් භාවනා දෙකම වැටෙන්නේ සමත භාවනා ගණයට බව අදහස් කරමි විපස්සනා භාවනා ගැන දැනගැනීමට කැමැත්තෙමි අවසරයි ස්වාමීන් වහන්සේ අපිට විපස්සනා භාවනා ක්‍රම එකක් දෙකක් හෝ උගන්වන්න මැනවි. ක්‍රම දෙකෙන් ප්‍රධාන වෙනස්කම් මොනවා කියන්නේ කියා දෙන්න මැනවි. ආනාපානයයි තප්පණයයි දෙකම සුද්ධ විපස්සනා කියලා හිතා ගන්න. ඇත්තට ආනාපානයෙන් පුළුවන් විපස්සනා සමත දෙකටම යන්න. එච්චරමයි ලෝකේ තියෙන එකම අරමුණ. සමත විදර්ශනා දෙකටම උත්තර දෙන මේ දෙකම විපස්සනා අරමුණු. ඒ දිහා මේකට තිබුණට වැඩිය සාදර වෙන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. තෙරුවන් සරණයි. ඔබ වහන්සේ විසින් දේශනා කරන ලද ධ්‍යාන වැඩිමේ භාවනා ක්‍රමය සහ අප පුහුණු වන ආනාපාන සති භාවනාව අතර වෙනස කුමක්ද? අවම වශයෙන් මේ සමයේම සෝතාපන්න වීමට සිහියෙන් වැඩ කිරීමත් ආනාපාන සති භාවනාව දිගටම කිරීමත් ප්‍රමාණවත්ද? කරුණාවෙන් පහදා දෙන්න. තෙරුවන් සරණයි. ඒක බුදුහාමුදුරන්ගේ තමයි අහන්න ඕනේ. බුදුහාමුදුරුවෝ තමයි කියලා තියෙන්නේ. බුදුජානක කියලා තියෙන ඕක තමයි භාවනා මාර්ගය කියලා නොවෙන්න ඉඩ තියෙන එක වෙනම දෙයක්. නමුත් මම ඒකට වග වෙන්න බෑ. මොකද මාත් ඔය බුදුහාමුදුරු කියන දෙයක් අහගෙන ෂේප් එකේ අනිපත්ති. ඒ නිසා මේක තමයි මම දන්නේ. අනිත් එක අනිත් ඔක්කොම භාවනාවට වඩා ශ්‍රේෂ්ඨයි. ඒක බුදුරජාණන්සේ පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා. ආනාපාන සති භාවනාව සාමාන්‍ය කෙනෙකුට වඩන්නත් බෑ. ඒක ආනාහබ්බික වේ මුට්ටසතිස අසම්පජානස ආනාපාන සති භාවනාව වදාමි කියලා තියෙනවා. මෝඩ සතියක් ඇති. මොඩ වෙච්ච මට වෙච්ච සතියක් ඇති සම්පජානය නැති කෙනාට ආනාපානයට බහින්නවත් බෑ කියලා තියෙනවා. මේක උත්කෘෂ්ඨම භාවනාව දහසක් බුදුන් බුදු වෙන භාවනාව. කන්ස්ටානි මහන්සර් ආනාපාන භාවනාවට මම පිටා ප්‍රේකරණි. ඉන් මගේ සිත ඉක්මනින්ම තැන්පත් වේ. ධානයේට ගියක් වැනි සිතේ මධ්‍යසිනාව ප්‍රීතිය ඇඟ පුරාම පැතිරී කාලයක්ම පවතිනවා. සෝවන් මඟපල් ලැබීම සඳහා සක්කාය දිට්ඨිය හා විචිකිච්ඡාව දුරු කර ගැනීමට මා භාවනාව කෙසේ ප්‍රයෝගී කරගත යුතුද? වහන්සේට දෙමන් සරණයි. අපි කාම ගුණයන් ජීවත් වෙනකොට ඒ කාම ගුණයන් විරෙහි සක්කාය දිට්ඨිය ඉතාම තදින් වැඩ කරනවා හිතා ගන්න බැරි තරම්. ඊට පස්සේ කාමයන්ගෙන් වෙන් වෙලා කාම සංඥාවට නීවරණ මට්ටමට එනකොට සක්කාය දිට්ඨිය ටිකක් අඩු වෙලා තියෙනවා. ඊට පස්සේ කාම සංඥාව අයින් කරලා ආනාපාන සති භාවනාව වගේ රූප කර්මස්ථානට යනකොට ඊටත් එළිය අඩු වෙනවා. ඊට පස්සේ ආනාපානෙ ගෙවෙනකොට තවත් අඩු වෙනවා. ඉතින් ඒක නිසා එnde end end end මේ සක්කාය දිට්ඨිය ආදී තියෙන සංයෝජන ධර්ම දුර්වල වීමක් තමයි මේ වෙන්නේ. ඉතින් ඒක අර සත්‍ය විසුද්ධි ක්‍රමයට හත් ආකාරයට පෙන්වනවා. මේකෙන් හතර ආකාරයට පෙන්වනවා. ඉතින් ඕන ඕන විදිහට කරන්න පුළුවන්. නමුත් මේක තේරෙන්නේ නැහැ යෝගාවචරයට. ඒක තේරෙන්නේ නැති නිසා යෝගාවචරයා එතෙන් ගියත් ඒකේ සමාදම් වෙන්නේ සතුටු වෙන්නේ ඒකට හේතුව සුතුමි ඥානෙ මදිකම්. සුතුමි ඥානෙත් එක්ක යන්න ඕනේ අනකොට තේරෙනවා ආනාපානියට යනවයි කියලා කියන්නේ අපි පන්ති තුනක් පාස් වෙලා. ඊට පස්සේ ඒකත් ගෙවෙනවයි කියලා කියන්නේ ඒ පන්තියත් සමාන. ඉතින් ඒ කියන්නේ අපි කිට්ටු කරලා තියෙන හැබැයි අපිට කියන්න බෑ මේක ඒකාන්තයෙන්ම මේ ඵලයට ලැබෙනවයි කියලා. අපිට කරන්න පුළුවන් හේතු සම්පාදනය කරගෙන ඉන්න පුළුවන් තවදුරටත් දිගින් දිගටම හේතු සම්පාදනය කරනකොට මල පිපුණාට මල උඩට ආවට මල පිපෙන්නේ ඉර පෑවුවේ නැත්තම්. ඉර පායන එක වෙනම සංසිද්ධියක්. ඉර පෑවුවට පස්සේ මලත් උඩට ඇවිල්ලා තුනත් පිපෙනවා. අපිට කරන්න තියෙන්නේ අපි වතුරෙන් උඩට ඇවිල්ලා ඉන්න එක තමයි කරන්න පුළුවන්. මම කලින් දීර්ඝ භාවනා කර භාවනා කර පරිපූර්ණක් නැත. මම පරයන්ක භාවනා කිරීම උත්සාහ කරමි. මේ උදරයේ පිම්වීම හැකිලිම පරීක්ෂා කරමි. සමහර අවස්ථාවල මේ වෙනසකර අත්දැකීමක් වේ. ස්වභාවිකව වෙන හුස්ම ඉහළ පහළ ගැනීම පරීක්ෂා කළද සමහර විටේ පරීක්ෂා කරන විට වුණාවින් කරන්න පිළිවෙන්වා දැයි සැක පහළ වේ. බොහෝ වෙලාවට මේ කරන විට නිින්ද යාමක් ඇති වෙන බව දැනේ. නමුත් අවදි වෙන විට නැවත මූලික කර්මස්ථානයේ සිට පිළිතුරෙන්නේ හැකිය. ඒ තපස්ථාන නිසා සක්මන් භාවනාව දීර්ඝව කිරීමට පෙරදේ. ඇගීම කෙරෙහි සිත පිළිපෙන් පහසුවෙන් කළ හැකි බව වැටහි. ආනාපාන සති භාවනාව දිනු කර ගැනීමට ඔබ වහන්සේගේ පුරුදු පතමි. ඔබ වහන්සේට පතන බෝධිකින් නිවන් සුවයක් වේවා. ආනාපානේ හරි පිම්බීම ඇකිලිම හරි කරනකොට මතුවෙන වෙහෙසකර తত্ত্বය ඔබ ලියලා තියෙන්නේ සතිය තියෙන බවට ලකුණක් කරගන්න. සතිය කෙනෙකුට පහළ වෙනකොට ලකුණු හතරක් යොබුද්ධ දේශනාවක් නෙවෙයි ලකුණු හතරක් තියෙනවා. පළවෙනි එක තමයි ඉරිටේෂන් එක. තමන්ට වෙහසක් තේරෙන්න පටන් ගන්නවා. ඉදින්දා ජීවිතයට වැඩිය වෙනසක්. ඒක අපේ හිත අඳුරන්නේ වෙහසක් විදියට. දෙක තමන්ට තමන් දෙස් දෙන්න පටන් ගන්නවා. ඒ ආනපානෙත් එක්ක ඉන්නකොට මේකේ ඉන්න බෑනේ. මේක වෙනස් වෙනවනේ කියලා තමන්ට දෙස් දෙන්න බයිවාග ඒක ළඟ ඉන්න කට්ටිය කහින නිසානේ බැරි. වහින හින්දානේ බැරි. කැස්ස නිසායි, වැස්ස නිසායි, මැස්ස නිසායි කියලා අනුර දොස් කියනකකුත් එනවා. ඊට පස්සේ හතරවෙනි එක තමයි මේක 100ට 100ක්ම කරන්න ඕනේ කියලා පෙඩැන්ටික් වෙන්න හදනවා. 100ට 100ක්ම ගන්න හදනවා. අංග සම්පූර්ණ මේ කරුණු හතරම සතිය පිටුව බාට ලකුණු. හැබැයි සාමාන්‍ය ජීවිතේ මේවා මේවා පරාජිත පශ්චාත්තාප විදිහට තේරෙන්නේ මේ කමඨාන සුද්ධ වෙන්න ඕනේ. මේ භාවනා කරනකොට පැමිණෙන වේස සතිය පිටුව බවට ලකුණක්. ඉතින් එහෙම වුණා නම් අපි සිංහලයේ වචෙන්ට යනවා පැමිණි දුක් පැනිරහයි කියාගෙන දැන් මම භාවනා ඉන්න බාට තියෙන ලකුණ තමයි ඒ ඇති වෙන පුංචි වෙහස. පුංචි වෙහස නැත්තම් කෙලස්. ඉතින් කෙලස් වල ඉන්නකොට කිසිම වෙහසක් නැහැ. ඒක නිකන් ඊසි ගෝයින් යනවා. පිට ආපු ගමන් ලයින් වෙච්ච ගමන් දැනෙන මේ කවදා හරි අඳුරගත්තොත් කවුරු හරි මේ භාවනා කරනකොට දැනෙන මේ අසහනකාරී தત્ත්වයේ භාවනාවේ සුබ නිමිත්තක් සතිය දරුවෙක් සතියට ලැබෙන ආනිසංශයක් කියලා නිවන් නොදැක්කට ප්‍රශ්නයක් නැහැ කියලා මම කියනවා. ඒකම නිවනක් වෙනවා. ඩොක්ටර් ස්වාමීන් වහන්සේ ආනාපාන අතර ඇති ස්පනට අවදි වීම යන්ෙන් අදහස් වන්නේ කුමක්දයි කලක් තිස්සේම පරීක්ෂා කෙරෙමි. හුස්ම ගැනීම ඉතා සෙමින් සිදුවන විගත ප්‍රශ්වාසය ප්‍රශ්වාසයෙන් පසු නැවත ආශ්වාසයකට පෙර පවතින හෝස් එක පවතින කායේ සැකමත් වීමද එයින් විසෙත් නැත්නම් එම මෙම විස්තර යන ආශ්වාස ප්‍රාශ්වාස ක්‍රියාවලියේ කාලයක් පරීක්ෂා කරමින් සිටිනුවේද ඇතිවන ගැඹුරු වැටහීමක්ද අනුකම්පාවෙන් පහදා දෙන්න. උපමාංශයෙන් නිරෝගී ජීවිත ජීවිතය ලැබේවා. ඔය දෙක අතර හිස්තන බලන්න බෑ ආනාපානේ ආශ්වාස ප්‍රාශ්වාස දෙක 100ක් බලනකම්. 100ක් බලනකොට ඉබේම තෙන්ද ගිහිල්ලා. ඒ නිසා ඒක බලන අදහසින් බලන්න එපා. ඇති දේ දිහා බලන්න. ආශාසය කියලා කියන්නේ අන්තිමෙන් පටන් ගන්න ගොරෝසු භාගයටපත් වෙලා ආය නැති වෙන දෙයක්. ප්‍රසවාසය කියන්නේ තේම ඒක හොඳට බලන්න. බලනකොට පේනවා චිත්‍රෙ මේකෙන් වෙහින්නේ අතරමැද තියෙනවා මොකද්ද කෑල්ලක්. ඒ නිසා පේන ටික දැනෙන ටික රූප කොටස හොඳටම කැලේ කැඳේ ගලබේ වගේ බලනකොට ඕක තේරෙයි. ඕක වෙන ප්‍රාර්ථනා කරලා හෝ වෙන පිංකම් කරලා ඕක හරියන්නේ නැහැ. නිසා පේන ආස්වාද ප්‍රසවාසයේ මුලින්ම දකින්න. සබ්බ කාය පරිසංවේදී කියන විදිහට මුල දන්න තේරෙන මුල බටන් ගොරෝසුට ගිහලා ඉවර වෙනකම්ම බැලීමට මේ විදිහේ කල්පනාවල් බාධාවක්. අහිංසකව පේන ආනපාන බලන්න එතකොට ඕකට ඉබේම නොපෙනෙන දෙයට යන්න පටන් අරගනි දන්න දේ හරහා. ගරුතර ස්වාමීන් වහන්සේ මම තේරුම් ගන්න තියෙන ආකාරයට නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය සියලු ධර්ම කාරණා ආනාපාන සති භාවනාව දියුණු කරගෙන යති ඒ තුලින්ම අපිට වැටේ. මේ නිවැරදිද? නැතිනම් මේ කුමන ධර්ම කාරණා අප පළමුව දැන සිටිය යුතුද? දෙවෙනි කොටස සෝවන් ඵලයටපත් වීම භාවනාව තුළදී සිදු වෙනවාද? ඒ අත්දැකීමේ කොන ආකාරයකටද? ආනාපාන සතිය කියන එක වැරදි. සතිය කියලායි ගන්න වෙන්නේ. සතිය මුල් කරගත්තාම ඒක සබ්බකිච්ච සාධාරණ මහා මච්චෝවිය කියලා තියෙනවා සීල කෘත්‍ය සම්පාදනය කර දෙන්නා වූ මහා යමති කෙනෙක් වගේ උදව් කරනවා. මේ සතිය නැති හැම වෙලාවකම අපි හරි අනිත් පැත්තට යනවා. ඉතින් මේකට ආනාපානේ ආධාර කරගෙන යනකොට ආනාපාන සතිය කියනවා. නැත්නම් කායගත සතිය වෙන්න පුළුවන්. බුද්ධානුස්සතිය වෙන්න පුළුවන්. දේවතානුස්සතිය, ඡාගානු ඕනේ සතියක් වෙන්න පුළුවන්. ඒ නිසා මේ සතිය ධර්මී ගත්තොත් වඩා නිවැරදි කියලා මම හිතනවා. අන්තික තමයි සෝවාන් වෙනකොට මොකද වෙන්නේ කියන එකට මම ඉස්කෝ දහම් පාසල් යන කාලේ ඒ දහම් පාසලේ ටීචර් කෙනෙක්ගෙන් ඇහුවා. ඒ කියන්නේ නිකන් කතා ගන්නවට අහන ප්‍රශ්න. ඒ මිනිස්සයා දීපු උත්තරේ මේ ඒ දවස්වල ලංකාවේ ඇපල් මුද්දර බලන් තිබුණේ නැහැ. ඉතින් ආ කිව්වා මේ කෙනෙක් ඇහුවොත් ඇපල් මොන රසද කියලා. ඉතින් අපිට කියන්නුලා අඹ රස නෙවෙයි, කෙසෙල් රස නෙවෙයි, අන්නාති රස නෙවෙයි, අර රස නෙවෙයි, මේ රස නෙවෙයි කිව්ව කොච්චර කිව්වත් ඇපල් රසය තේරෙන්නේ නැහැ. ඉවිදි කරපන් කියලා ඇපල් කැල්ලක් අතේ තිබ්බනම් තේරෙනවා. ඉතින් කවුරු ඇහුවට ඇපල් රසය මට කියලා දෙන්න කියලා කරන්න බෑනේ ඕක. ඒක නිසා නිවන කියන එකේම විදපු කෙනාට නම් යම් කී ප්‍රමාණකින් කියන්න පුළුවන් වෙයි. එහෙම නැත්නම් කියන්න බෑ. නමුත් අපි ඒක කල යුත්තක් තියෙනවානේ හේතු සම්පාදනයේ. Taman දිගටම සත්‍ය වඩ아가න යන්න වඩ아가න යනකොට ඒක සිද්ධ වෙයි. අනිතිගේ ඵල අපේක්ෂා කරන එකත් ගේමට කැතයි. අපි මේ කරන මේ උදාාර කටයුත්තත් එක්ක හේතුවක් තියෙනවා නම් මට මේක දුන්නොත් විතරයි මේක දෙන්නේ කියලා අපි කරන හැම දෙයක්ම හරි කිරි කලයයි ගොම කඳුලයි. කිරි ගොමයි දෙකම ඉන්නේ වැසිකින් තමයි. නිසා කිරි දෝනකොට ගොම ගා ගන්න එපා. මූත්‍ර දා ගන්නත් එපා. නිසා මේක කරන්න උපහාරයක් විදියට. මේක කරන්න වතක් විදියට ප්‍රතිඵල අපේක්ෂා කිරීමෙන් තමයි ඒක තමයි මනුෂයාට මේ මෑතක දැල්ලා තියෙන බරපතල පිස්සුව. මේ ඉල්ලුම සපේම නීතිය. අපි හැම එකක්ම හිටු කරනවා හිටු කරලා ගන්න හැම දෙයක්ම කක්ක කියලා හිතා ගන්න. මේකේම නෙවෙයි මේකට ඵල හේතු සම්පාදනය වලට ඵල ලැබෙයි ඒ නිසා මේකේම ලැබෙන්නේ නැලිවිලා නේ කෙසේ නමුත් ඒක කොහොමද කියලා කියලා දෙන්න වෙන දෙයකින් සාධාරණව කියලා දෙන්න අමාරුයි ලුණු රස කියන්නේ මොකද්ද ඇපල් රස කියන්නේ මොකද්ද කියන එක කියලා දෙන්න බෑ වාගේ ගරු ස්වාමීන් වහන්සේ මම දීර්ඝ කාලයක සිට ඔබ වහන්සේගේ උපදේශ සහිතව සක්මන් හා පරියන්ක භාවනා කරන කෙනෙක් වෙමි ආශ්වාස ප්‍රශ්වාස ගෙවියාම ඉතා කෙටි වේලාවකින් කලක සිටම සිදු වේ. ප්‍රීතිය සුවය මුල් කය පුරාම භුක්ති විඳිමි. තිස් අවකාශයේ දෙස මත්මන විවිධ සංඥා ලෙස බලා සිටීමද වරින් වර මූල කර්මස්ථානයේ පිරික්සීමද කරමින් ඇය දෙයකට ආසන්න කාලයක් මෙලෙස එකම පරියන්කයක ගත කිරීමට හැකිය. උදේමයි බැලීමක් ගැන මා අසා ඇත. මේ අවස්ථාවේ ඒ කළ හැකිද? නොවේ නම් තව දුරටත් මෙලෙසම භාවනා කරමින් කාලය ගත කළ යුතුය. නැත් මේ වගේ පරියන්කේදී ඇති කරගත්ත ඒ එකලාසය පුංචි වැඩක් කරන ගමන් කරලා බලන්න සක්මන් කරන ගමන් අර තරම්ම ගැඹුරකට විවේක ස්ථානකට යන්න බැරි වුණත් සක්මන් කළ පුරුදු වෙච්චාම තේරෙවි මුලදී මුලදී ප්‍රයත්න කරාට ආයාසයෙන් සක්මන් කරාට ටික වෙලා කරනකොට සක්මන අනායාසයෙන් වෙන්න පටන් ගන්නවා. එතකොට තමයි තේරෙන්න පටන් අර ගන්නවා පරයන්කේ වගේම සිද්ධ වෙන දිහා බලා ඉන්නවා වගේ. මේක පුරුදු කරාට පස්සේ දත්ම දිනකොට බලන්නේ. යන්ත්‍රයට වැඩි දුන්නාට පස්සේ ඒක දිගටම යන්ත්‍රය වැඩි කරනවා. ඒතර තමයි තමන් මේ වැඩක් කරන දිහා තමන් දිහා බලන්න පුළුවන්. ඒ බත් කනකොට දිහා බලන්න, නානකොට බලන්න. අන්තිමට Taman මැරෙන හැටි Tamanටම බලන්න පුළුවන් තැනට එනවා. මේ ඇති කරගත්ත දේ පොඩි වැඩෙන් ටික ටික ටික ටික ටික ඊට වඩා සංකීර්ණ වැඩ කරන ගමන් මේ යන්ත්‍රයේ රෝබෝ කෙනෙක් වගේ වැඩ කරන හැටි බලන්න එයාට පුරුදු කරලා තිබ්බට පස්සේ එයා ටික කරනවා. ඒ නිසා නිජපතා කරන හැම වැඩකටම සතිය දාන්න මේ සතියට අපි කියන්නේ විවිධාංගීකරණය කරනවා. ඒකෝට සාමාන්‍ය ජීවිතය ගත කරන්නේ භාවනා මධ්‍යස්ථානට ගිහිල්ලා අද්දක වහගෙන අතක් පිට අතක් තියාගෙන ඉන්න ඕනේ නෑ. ඒක හොඳයි. ඒකෙන් තමයි අල්ලගන්නේ. ඊට පස්සේ ඒක හැම දෙයකම දාලා බැලිල්ලෙන් තමයි අර පරිශන මට්ටමේ කරගත්ත දේ ෆීල්ඩ් එකේ ලෙවල් එකේදී චෙක් වෙන්නේ පරීක්ෂණ වෙන්නේ. ඊට පස්සේ ජාතික මට්ටමට යන්න ඕනේ. කියන්නේ සාමාන්‍ය ගුවියෙක් ළඟට යනවා වගේ අපිට කුෂ්කර්මයේ උගන්වනවා පරිශනාගාරේ ප්‍රතිඵල පරිශනාගාරේ ෆීල්ඩ් එකේ ගන්න බෑ. ෆීල්ඩ් එකේ ගන්න ප්‍රතිඵල ගොවියට ගන්න බෑ. නමුත් ඒක තමයි ක්‍රමය. මේක පිටා ගන්න පරිශනාකාර ක්‍රමේ. ඊට ෆීල්ඩ් එකට දාලා බලන්න ඊට පස්සේ සාමාන්‍ය ජීවිතේට දාලා බලන එක තමයි මේ කරන්න තියෙන ඊගාව කියවන. ඩක්ටර් ස්වාමීන් වහන්සේ පරයන්කේෂ්ඨ ආනාපානී වඩමින් සිට උස්ම කුණේ ගිවස් ඉස් සැනසුම් සහැල්ලු තැනකට ආවිද ඔබ වහන්සේ දෙන කීපයකට පෙර මගේ ප්‍රශ්නයට පිළිතුරු උපමාවම සිදු වේ. එනම් කයින් තිබුණු හිස් අවකාශයේ තිබී පහළට බැස ඇති බැලුම් බෝල ලෙස ශබ්ද සිතුවිලි නැවත ඉහළට යන අයුරු හිස් අවකාශයේම සිට බලා සිටින අයුරුයි. මෙසේ ටික වේලාවක් ඉන්න විට ඒ ඉහළට නැග නැවතන පහළට පසින බැලුම් බෝල පිපිලි ගියක් මෙන් ශබ්ද සිතුවිලිද අවකාශයේම පිපිලි දෙකර දමයි බව දැනේ. ශරීරය ඉතා සැහැල් වී යාන්ත්‍රමට මායම පමණක් දැනේ. ශබ්ද සිතුවිලි හඳුනාගන්නේ කෙසේදයි පොලේ සිටදයි රෙෆරන්ස් පොයින්ට් එකක් නැතියයි. උදාහරණයක් ලෙස කුරුල්ලෙක් කෑගසුණු විට ඒ හඬ අවකාශයේ යම් තැනක ඇසේ. ඒ ශබ්දයේ කන ළඟම කුරුල්ලා ළඟදී ඇසේ. සිතුවිලිද මගේ ශරීරයේ මායම පුරනව ආ අවකාශයේ යම් තැනකදී දැනේ. මගේ ශරීරයේ මායම ශබ්ද සිතුවිලි හඳුනා ගන්නා ස්ථානය සාපේක්ෂව හඳුනා ගන්නට බෑ. මේ தත්ත්වයට පැහැදිලි කර දෙනෙමින් ඉල්ලා සිටිමි. ඔබවහන්සේට නිවන් සැප ලැබේවා. බුදුජානක මේ අනාත්මය ඒ කියන්නේ අනිච්ච දුක්ඛ අනාත්ම කියනකොට බෑන ගැඹුරම කොටස රූපක පහක් මාර්ගේ ආකාර පහකට පෙන්වනවා අනිත් අනත්තතෝ රිත්තතෝ තුච්ඡතෝ ශුඤ්ඤතෝ පරතෝ කියලා අනාත්මය කියලා කියන්නේ මට ආඳුම්ට්ටු කරන්න බෑ. පරතෝ ඒක තමයි මේ පේන්න හදන්නේ. දේවල් සිද්ධ වෙනවා. හැබැයි වෙන කෙනෙක් ගාව වෙනවා වගේ. කොහොදෝ වෙනවා. මම තා මම නෙවෙයි කියන වෙනසක් ඇත්තේ නෑ. ඉතින් එතකොට ඒකෙන් කවදාකවත් ආතතියක් එන්නේ නැහැ. නිකන් මේ තමන් දිහා තමන් පිට කෙනෙක් කියලා කියලා බලනවා. නිකන් තමන්ම හැසිරෙන හැටි වීඩියෝ ක්ලිප් එකක් හදලා අවශ්‍ය තමන් වීඩියෝ ක්ලිප් එක දිහා බලනවා වගේ තමන්ම තමන්ම පිටකෙනෙක් විදිහට බලනවා. අන්න එයාට පුළුවන් තමන්ගේ මරණය අත්දකින්න පුළුවන්. අපිට අතප්පය කරලා ගියාම මොකද වෙන්නේ කියලා අත්දකින්න පුළුවන්. ඒකට කලබලයක් මොකුත් නැහැ නිකන් අර චිත්තපටියක තියෙන එකක් වගේ තමයි බලන්නේ. මේකට කියන්නේ ඉංග්‍රීසියෙන් නම් taking a distance කියලා. පොඩ්ඩක් තමන්ගේ පොඩ්ඩක් ඈත් වෙනවා. ඈත් වෙච්ච ගමන් මේක කියන චිත්තම සීලාරයක් නැහැ. ඉතින් මේ විදිහට බැලීමම ජීවත් වෙද්දිම එහෙම බැලීමම ලොකු දර්ශනයක් ඒක මේ සංඥාමය වශයෙන් මේ ආත්මයේ පොලාරික අත්පටිලාභේ ඉඳලා සංඥාමය අත්පටිලාභයට ගියහම බුදු සංඥාවක් විතරයි. නැතිකම නෙවෙයි වෙන්නේ ඒව අතර තියෙන අරකට වැඩිය මේක හොඳයි කියන අර ගැළපෙම නැතුව යනවා. එතකොට නිකන් මේ ලුම් කැටයක් ආනෝදර දැම්මා වගේ ඒකේ අනන්‍යතාවය නැතිලා යනවා. වැලි කැටයක් ගංගා නංගගේ වැලි තලාවකට දැම්මා වගේ. කැලේ තියෙන ගහක් වගේ. විශේෂයක් නැහැ. Taman දිහාම අනුන් විදිහට බලන්න පුළුවන්. ඒකෝට අනිත් ලෝකයා දිහත් මිනිස්යන් විදිහට බලන්න පුළුවන්. දැන් මගේම ජාතිය සිංහල බෞද්ධ ජාතිය මේ ගෑණි මේ පිරිමි කියන කතා නැහැ. නිකන් සාමාන්‍ය ක්‍රමයට බලන්න පුළුවන් ඉස්ලාම Taman දිහා ඒ පරතෝ සංකල්පෙන් බැලීම තමයි මේ හරිම సౌందర్యාත්මක වැඩක්. විශේෂයෙන් නිවන් දකින්න කෙනාට අනික් කෙනාට ෂීසොෆීනියා කියන ලෙඩේ කියන්නේ ඕකට තමයි. එහෙම නැත්නම් බයිපෝලා කියලා කියනවා. තමම දෙන්නේ කියලා පේනවා. භයානකම ලෙඩක්. නිවන කියන්නේ භයානක ලෙඩක්. දැන් බය වෙන්න බෑ ඔක කියමු දැන්. එවන් සන්නයි අස්සේ ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව සතිය පිළිතුරා කියන පාදයේ තැල්පීමක් හොඳින් නිරීක්ෂණය කරමි. සිතුවිලි වලින් සිත පිට ගියත් එය එහා ඒ වහාම මම මෙතන යන සතිය මගින් වැඩෙන ආහැකිය. පරියන්ක භාවනාව. මේ සවස් කාලයේ පරියන්ක භාවනාව යෙදීමේදී කය සැහැල්ලුයි මගේ ඇස් සහ මූණ ප්‍රදේශයේ කහපැහැති රශ්මියක් ශරීරයේ උඩට හිස දෙසට යන බව දැනෙනවා. ඒ විනාඩි දෙකක් තුනක් අතර නැතරිය. ඉන්පසු මම ඇස් ඇරගෙන අද දින උදෑසන පරියන්ක භාවනාවේ යෙදීමේදීද පැතු ශක්තියක් හිසෙන් උඩ දෙසට යන බව දැනුනි අතර අවට ඇතුළු නොනැවතුණු ශබ්ද නිසා වයනේ භාවනාව නවත්වා ඇස් ඇගෙවි. 10 10 45 උදේ අතර කාලේ පරියන්ක භාවනාවේදී මුල් භාගයේ මගේ වාඩි සිටි ඉරියව්ව මත ශරීරයේ නිරුද්ධ නිසා එය වැටුනේ නැත. නමුත් ශරීරයෙන් දහඩිය දා ශරීරයේ රැත්තන බව දැනෙනවා. ඉස බරගතියක්ද දැනෙනවා. ඊපසු මම පැන වෙනස් කර වාඩි පසු කය නොදෙමී ගියේය. ඉන්පසු ඔබ වහන්සේගේ උපදෙස් මත මනසේ දෙස බලා සිටියෙමි. ටික වේලාවකට පසු මගේ ශරීරයෙන් ප්‍රඥා ශක්තියක් ඉස ප්‍රදේශයේ පුතුමි යන බව දැනෙනවා. ඉන්පසු ටික වේලාවකින් ශක්තියක් නැවත ශරීරයේ පැමිණ සෙමින් සෙමින් තැන්පත් වන අයුරු වෙමි. එවැනි ගතවන කාලයේ අවසන් විය. ඊට පෙරට වඩා ඉතා සැහැල්ලුවේ මම මේ විදිහට මගේ භාවනාව දියුණු කරගන්නේ කෙසේද? එසේම ඔබ වහන්සේගේ ගෞරවනීය උපදෙස් සහ ශක්තිය ලබා ගැනීම ගැන මම සාදුනාදෙහි ගෞරවාන්විතව පෙන්වමි. ඔබ වහන්සේගේ නිදුක් නිරෝගී බව පතමි. සමහර වෙලාවට අර පරතෝ සංකල්පයේම එක විදිහකට මේ ශරීරය එක පැත්තක රත් වෙනවා පේනවා සීතල වෙනවා සීතල බුබුලු දානවා රත් වෙච්ච බුබුලු දානවා වැස්සට දෙමුණා වගේ පේනවා කුඹියෝ දුවනා වගේ පේනවා බරගති හැලලෝගති ගොඩාක් පේනවා ඉතින් ඒක ආවට පස්සේ Tamanට මේ ගතිය විතරක් බලලා බර ස්වභාවය විතරක් බලලා බර භාවය විතරක් බලලා ශරීරාංග වලට සම්බන්ධ නැති කරගන්න පුළුවන් වුණොත් ඒක අපි මේ ධාතු මනස්කාරයට ගියා වෙනවා එතන මේ ඔළුවටයි මේ විෂය මේ ශක්තිය ආවේ ඔළුවෙන් නෙවෙයි පිට උනේ කියලා. අර ශරීරාංගයක් ගාගන්න ගිය ගමන් ආවේගජනක වෙනවා. හිත ආතතිගත වෙනවා. ඒ නිසා ඒව එනකොට මුළු ජීවන අනිවේ ටිකක් කල් පුරුදු වුණාට පස්සේ ඒවා භාව ස්වභාව ගති විදිහට බලන්න පටන් අරගත්තොත් මේ ධාතුන් දන්නේ නැහැ උණුසුම සිසිලස දන්නේ නැහැ මේ ශරීරයකට යනවද ගෑනු ශරීරයකට යනවද පිරිමි ශරීරයකට යනවද ඒව දන්නේ ඒව අපි මගේ ශරීරේ මගේ උළු මගේ කට මගේ බඩ කියපු ගමන් අර හැඟුම්බර පැත්තට එනවා ආතතිගත වෙනවා නමුත් අර භාව ස්වභාව ලක්ෂණ දිහා බැලුවොත් මරණය කියලා දෙයක්වත් දැක ගන්න බෑ ධාතුන්ගේ වැඩ පිළිවෙල අපි ඉපදෙන්න ඉස්සෙල්ලා පටන් ගත්ත එකක් අපි හිතයට මරණය කියලා වෙනසක් නෑ ඒක දිගටම යනවා ආන්නේ විදිහට මේ ලෝකයේ තියෙන මේ ධාතු ස්වභාවය දකින්න තමන්ගේ ඇඟට බලපාන ටික විතරයි පේන්නේ අපට. ඒක ගා ගන්න නැතුව නැත්නම් මේ මගේ කියා ගන්න නැතුව බැලුවොත් අන්තිමට ඒ ධාතු බාහිරත් එක්ක සම්බන්ධ වෙන හැටි දැක් ගන්න පුළුවන් වෙනවා. ඒක මේ කොස්මික් ලැන්ග්වේජ් එකක්. එහෙම නැත්නම් අපි කියනවා විශ්ව ශක්තිය කියලා. ඒ විශ්ව ශක්තියට සම්බන්ධ වෙනවා. ඒ නිසා මේ වගේ දේවල් එනකොට මේ ඇඟ කියන්නේ නැතුව, කය කියන්නේ නැතුව, බඩ කියන්නේ නැතුව ස්වභාව භාව ගති ස්වරූපෙන් බලන්න පටන් අරගත්තොත් දේවල් සිද්ධ වුණාට ආතතිය නැති වෙලා යනවා. ඒ නිසා ශරීරාංග වලින් අයින් කරලා බලන්න පුරුදු වෙලා පුරුදු වෙන අදිෂ්ඨාන කරගෙන යන්න. එතකොට Tamand මේක විනෝදාංශයක් වෙන්න පටන් ගන්නවා. නිකන් ලේගෝ සෙට් එකක් එක සෙල්ලම් කරන පොඩි දරුවෙක් වගේ. එක එක රූප හැදුවට ආයේ කැටස් වලට කැල්ලනවා. එතකොට ධාතු මනසිකාරයට හිත යනවා. එතකොට ඒක මේ ආර්යයන් වංශලගේ භාෂාව යන්නේ ධාතු මනසිකාරය විතරයි. පෘථග්ජන භාෂාව තමයි ඊට පල්ලෙහා මට්ටමේ තියෙන. ඒකට අපිට දැනගන්න පුළුවන් වෙනවා ආර්ය විවහාරය කියන්නේ මොකද්ද කියලා. එවන් සන්නයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. කාර්යක භාවනාවේදී ලබන අත්දැකීම පිළිබඳව අද උදෑසන වහන්සේගෙන් උපදෙස් ලබාගත් දෙවි. අදින සිදුකල ඉතුරු පරියන්ක දෙකද ඒ ආකාරයටම විය. දහවල් දාණයට පෙර පරියන්කයේදීද එසේම ඒ ක්‍රියාව සිදු විය. විනාඩි 15කින් පමණ දන හිස්පල වේදනාව නිසා අම කකුල් දෙක දිගහැරියෙමි. එවිට අරකී වේදනාව වේගවත් ක්‍රියාකාරී තත්ත්වය ක්‍රමයෙන් අඩුවී මා පුදුපසට ඇලෙන බව දැනෙන දැනුම නිසා මම බිම ආංශෙමි වුණෙමි. අනතුරුව එකී ක්‍රියාවලිය නතර විය. මම විනාඩි 5ක් පමණ දිගාවී සිටියෙමි. එයින් මට හැඟී ගියේ මම ඉදිරිපත් වූ ස්වභාවික ක්‍රියාවලිය නතර වන බවය. ගරු ස්වාමීන් වහන්සේ තවදුරටත් භාවනාව කරගෙන යාමට උපදෙස් බලාපොරොත්තු වෙමි. දේවන් සර්ණයි. ඒකට ඒ වගේ අර ශරීරයේ ධාතු ක්‍රියාකාරීත්වය වෙනකොට ඒක දිගට යන්න වෙනවා නම් මමයා සම්බන්ධ කරන්න තුකට යන්න හරිට. තමන්ට තීරණන පාලනයෙන් පාලනයෙන් තොර වෙන්න හදනවා කියලා ඇද්ද කරින්ද ඇද්ද කරියට පස්සේ උන් ආයේ මමයා එනවා ඒක උඩ නතර වෙනවා. ඒක නිසා අර ක්ලච් එක බ්‍රේක් එක තියෙනවා. ඕන වෙනකොට යන්ත්‍රය යන්න අරින්න ඕනේ ඉඳපුවම ක්ලච් කරන්න ඕනේ බ්‍රේක් කරන්න ඕනේ එතකොට තමයි මේක මේ නහයට අහන ගතියකට එනවා ඒක නිසා යන්න දෙන්න යම් වෙලාවක තමයි හිතෙනවා නම් මේක කරදරයක් අනවශ්‍යයි කියලා අද්දේක අරිනවා එහෙම නැත්නම් ඉරියව් පොඩ්ඩක් වෙනස් කරපුවම අර එකලස කැඩිච්ච ගමන් මේ කලබල නැති වෙලා යනවා ඒ නිසා තමන්ට හොඳයි කියන හිතන වෙලාවේ දිගට කරන්ඩ බෑයි කියලා හිතනවා නම් මේ විදිහට අර කොන්ෂස් ඩිසිෂන් එකක් ගත්ත ගමන් තීන්දුවක් කරපු ගමන් මේක නැතිලා යනවා. මට ඒක කියන්න ඕනේ නැහැ. කරුණේ සාමිනාංශ පරියන්ක භාවනාව මේ මගේ දෙවෙනි කමඨහන් වාර්තාවයි. අද උදේ වර්ධි භාවනාවේදී ආශ්වාස ප්‍රාශ්වාසයට අවධානය යොමු කෙරෙමි. මද වේලාවකින් සිතුවිලි ගලා එනට විය. ඒවා අතීත අනාගත සිතුවිලි ලෙස හඳුනා ගත්තෙමි. සිතුවිලි ගලා එන අතරෙහි යලි ආශ්වාස ප්‍රාශ්වාසය ප්‍රාශ්වාසයට අවධානය ගියේය. ඒක තුනී වී ගියේය. විතක් ਵਿਚාර අතරින් පතර ඇති විය. මනේ ඔබේ වේදනාවක් ඇති විය. කලින් දිනවල භාවනා කරන විට ඔබේ කැක්කුම ඇතුළත ඒ දරාගෙන සිටීමට හැකි විය. නමුත් අද දින වේදනාව දරාගත නොහැකි විය. භාවනාව නතර කරගෙන මුලින් සිටින තැන නිදා ගැනීම සිටින. දරු ස්වාමීන් වහන්සේ පහදා දෙන්නේ ඔබ වහන්සේට මුවන් සතියෙන් සුපත් වේවා. ඔබ මේකට භාවනා කියන වචනේ පාවිච්චි කරන්නේ නැතුව සතිය කියන වචනේ දැම්මනම් වේදනාව දරා ගන්න පුළුවන් වෙලාව වේදනාව දරා ගන්න බැරි වෙලාව වේදනාව නැති වෙලා මේ තුනම සතියට එකයි. එනිසා භාවනා කියන වචනේ දාපු ගමන් අපි අර ඉරියව්වත් එක වැඩිවීමක් එනවා. භාවනා නැතර කරන්න පුළුවන් සතිය කියන කාදාව නැතර කරන්න බෑ. එනිසා මේ සති ආලෝකයේ සති මාධ්‍යයේ මේක බලන්න බලලා ලියන්න උත්සාහ කරන්න. එතකොටම තමයි තේරෙයි ප්‍රශ්නට උත්තරේ ඉදිරිපත් කරන තාලෙමත් ලැබෙනවා. භාවනා කියන වචනේ දාපු ගමන් අපි පුදුමාකාර රාමුවකට අහු වෙනවා. සතිය කියන වචනේ දාලා කරන්න. එතකොට හුඟක් ඉදිරියට යන්න පුළුවන් ඌට වැඩි. පෙරවන් සර්ණයි කල්පතුන් ස්වාමීන් වහන්සේ. ඊයේ ධර්ම දේශනා පෙරට කරගෙන වීර්ය වඩාගෙන සතිමත් වන්නට උත්සාහ ගත්තෙමි. සුපුරුදු පරිදි හුස්ම රැලි තුන හතරකට පසුව සෑම පරයන්කේදීම විවේක ස්ථානයට ගියෙමි. ශබ්ද ඇවිත්‍යයි බාධාවක් නැත. අරමුණු සමහර අවස්ථාවල නැතුවක් නෙමි. අවස්ථාවේ ඒ අවස්ථාවේ සුදු අවකාශයක් දිස්වේ. අරමුණු එන විට සුදු පසුබිමේ අරුත බලාකුණුවක් පාවේ. අරමුණු අරමුණු අරමුණින් අරමුණට අරුත වෙනස් වේ. අරමුණු නැතිවන අවස්ථාවේ ප්‍රභාස්වරය වැඩි. අරමුණ සමග වටේ ගොස් එන අවස්ථාවල අවකාශය අනුරුය. කෙසේවත් විවේක ස්ථානයේ අවදි වී සිටීමට බොහෝ හිතගත් දෙමි. මානත දැන් සක්මන් සතුදායකෝ ශේකි. සක්මන් ඉබේ කරන ආකාරයක් වැටහි. කකුලේ දැන් කකුල් දැන් ඉතා සහැල්ලුවේ. නමශීලිය. ප්‍රථම සහැල්ලුවියත් සමහර අවස්ථාවලදී ශරීරයේ වැන්න ස්වභාවයක් දක්වන්නේ. සතිය ඉදිරියට යන්නේ කල අඩු වෙදී. ඔබ වහන්සේගෙන් උපදෙස් පත්මි. ඔබ වහන්සේට මොනවද කියලා හොඳ ආයතරයක් අහන්න ආසයි මුල්ම ටික මේ ආනපනේ ආරයිට් නෑ නෑ මතක් වෙනවා. ඒකෙදි කියන්න තියෙන්නේ මේ ගාර නාඩගම් පෙන්නකොට පසුබිම් tire වෙනස් කරන්නේ. බෑක් ඩ්‍රොප් එක. වරේක කැලාවක් පෙන්නවා, වරේක රජමැදුරක් පෙන්නවා, වරේක පොලක් පෙන්නවා. ඒ වගේ අපි භාවනා කරනකොට නළුනිගියෝ ඒකමයි වේදිකාවේ ඒකමයි පිටිපස්සේ තියෙන tire වෙනස් වෙන්න පටන් ගන්නවා. නිකන් මූඩ් එකක් වගේ. එහෙම නැත්නම් හිතේ එන ආකල්ප වගේ වෙනස් වෙන්න පටන් අර ගන්නවා. එතකොට මේ ඒක නාඩගමේ ජවනිකා මාරු වීමක්. කවුරු කරනවද කොහොම වෙනවද කියලා හොයන්න බෑ. නළු නිරියට වේදිකාවෙන් දැති පිටිපස්සේ තියෙන තිරේ මාරු වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ කොයි එක දිහා කොයි එක ආවත් මේක මේ ප්‍රകൃතියක් නෙවෙයි වෙන්නන්නේ මේ නිකන් තිරයක් මේ වෙන්නන්නේ කියන එක දන්නවනම් අපිට තේරෙන පටන් අර ගන්නවා ඒක දන්නේ නැති වුණොත් අපි ආවේගගත වෙනවා දැනගත්තොත් මේ හිතේ මායාවක්, මනසේ මායාවක් කියලා ඒකෙන් එච්චර ආවේග ජනක වෙන්න දෙයක් නැත්තේ නෑ. ඉතින් ඒක නිසා මේක නිතර නිතර වෙන්න අරින්න මේක මම කරන ලද දෙයක්ද නැත්නම් ਸਰබලධාරී දිව්‍යන් වහන්සේ විසින් කරන ලද්දක්ද නැත්නම් අල්ලපු කිරිමච හුණියම් කරලාද එහෙනම් මොකද්ද කියලා බැලුවොත් එහෙම කිසිම හරයක් දෙයක් නෙවෙයි නොදැන හිටියොත් මේක බාර අරගෙන අපි ඒකට අහු වෙනවා දැනගෙන හිටියොත් පේනවා වතුර ඇඳපු ඉරක් වගේ නිකම් මිරිඟුවක් වගේ නිකන් හීනයක් වගේ මේවා සිද්ධ වෙනවා නිකන් දවල් හීනයක් වගේ වෙන්න පටන් ගන්නවා. පුළුවන් තරම් බැලුවොත් පේනවා මේ සාමාන්‍ය ජීවිතේ වෙන්නේ ඒක තමයි. නමුත් අතෙන්දි පුළුවන් පුළුවන් තරම් අත්දැකීමකට සම්බන්ධ කරගන්න සංඥා විපල්ලාස වගේක් යනවා. ඒ කිසි කෙනෙකුට වග වෙන්නේ නැති එකක් කියන්නේ. ඉතින් ඒක නිසා මේවා අපි කොයි එක ඇත්ත කියලා ගන්නවද කොයි එක මනෝ විකාරයක් කියලා කියනවද දන්නේ නැහැ. ඒ නිසා පුළුවන් තරම් මේ මේ අවස්ථාවේ අත්දැකීම් පුළුවන් තරම් බහුල කරන්න කියලා කියනවා. එතකොට පේනවා ජීවිතේ නිකන් නිකන් හේනියක්, මිරිඟුවක්, එහෙම නැත්නම් මේ මායාවක්, සිහිනයක් වගේ. ඉතින් එහෙව් එකේ මොකටද මෙච්චර ඊර්ෂ්‍යා කරන්නේ? මොකටද රණ්ඩු කරන්නේ? මොකටද ලෝභ කරන්නේ? මොකටද තණ්හා කරන්නේ කියලා හිතෙනවා. සාමාන්‍ය ටිකක් ලාවට තණ්හා කරට කමන්නේ නැහැ. ඕනෑට වෙදී මරා ගන්න තරමට පික්චර් එක බලන්න පොඩ්ඩක් ජොලි වෙන්න. නමුත් මේක පික්චරයක් බව දැනගන්න. මේක නාටකමක් බව දැනගන්න. මේක හීනයක් බව දැනගන්න. එතකොට ඔච්චරම කැහෙන්න තටබන්න දෙයක් ඇත්තේ නැහැ. මේකේ තියෙන මායාකාරී ස්වරූපේ වැටෙන්න හදන වෙලාව කියලා කියනවා. ගරු ස්වාමීන් වහන්සේ මම පෙර දින දෙකමාරක් තිස්සේ භාවනාව තුළදී මූණේ මස් පිටු වල නැවැටී සිදුවෙන ඇදීම් සහ තෙරපීම් ගැන මුළු ශරීරයම දෙකට නවා බිම කියවන හැටි වාර්තා කෙරෙමි. ඔබවහන්සේගේ අනුශාසනා පරිදි මම භාවනාව මෙවත්වා ඉබේ සිදුවන ඒ සියල්ල විසුපරිදි සිදුවන්නට හැර බලා සිටියෙමි. ඊයේ සවසේ සියල්ල දරා ගන්න බැරි ආකාරයටම සිදුවන එක නතරදී. ඊයේ අවසන් භාවනා වාරයේදී මෙක් ඉස්මෙන් ගත කරන්න ලැබුණා. දැන් මට වැටහෙන්නේ ඒ සියල්ල යම් කිසි හීලින් ප්‍රොසෙස් එකක පූර්ව පූර්ව පරිසරිතය. දැන් මොහොතේ ෆ්‍රී ෆේෂල් එකකුත් ශරීරයේ සියලුම මාංශ පේශීන් යම්කින් තරම් බෝල් කලක් මෙහි. අද උදේ පහට පටන්ගත් භාවනා වාරයේ සිට දැන් මට ෆ්‍රී ෆිසියෝതെරපි සෙෂන්ස් ලැබේ. ඒවා ඉතාම ආශ්‍රාදජනකය. මාස ගණනාවක් ඔස්සේ කරදරයක් තිබු ස්ටික් නෙක් එකට දැන් විශාල සුවයක් දැනේ. අද ඉදේ සිද්ධ වෙන්නේ වෙන්නේ ඉඳ හැර මම ඒ සුවයෙන් ඉඳෙන්නේ. ඒවා සිදුවන විට ශරීරයේ සියලු ක්‍රියාකාරකම් වායෝ ධාතුමකින් හසුරුවන ආකාරය ඒ ඒ ක්‍රියාවල අවශ්‍ය පරිදි හුස්ම අඩු වැඩි ගොරෝසු සහ සියුම් වන ආකාරය මනාවක් විඳින්න. ප්‍රී ෆිසියෝ සෙෂන් එක ඉවර වූ බව දැනගත්තේ දෙපැත්තට වැටී තිබුණු අත් යන්ත්‍රානුසාරීනේ නැවතත් පරියන්ක භාවනාව පටන් ගන්නා විට අත් තියා ගන්නා ආකාරයට පත් වූ විදිය. එසේම විට මුලින්ම ආවේ දක්ුණාතේ මෙයාට මේ සැරේ නම් වැරදුනා කියා මට හිතෙනවා සමගම නැවතත් දකුණු මත අයින් වී වම් මත ඔලුවට ඇරි ඉන්පසු දකුණු මත ආවේ ඔබවහන්සේ කියන්නක් මෙන් මෙම බොඩි මැෂින් එක අරුම පුරුමේ දුගේ දැන් මේ භාවනාව තුළින් සිදුවන විපර්යාස වලට අනුව මාව නැවතත් ෆැක්ටරි සෙටින්ස් වලට පත් වේවි කියා සිටී. ඔබ වහන්සේට දෙවන් සරණයි. ස්වාමීන් වහන්සේ අද නමේ සිරිතිවෝ භාවනා වාරය අලුත් අත්දැකීම් වලින් පිළිතුරයි. ඒත් ඒවා මම සභාවේ වාර්තා නොකළ යුතු බව දැනෙනවා. නමුත් මට ඔබ වහන්සේ සමුක්තියෝදී එසේ කිරීමට මට අවසර ලැබේවා. මේ මහසි භාවනා කරන පටන් ගත්තට පස්සේ මේ අත්දැකීම් වලින් හදව පොතක් තියෙනවා ධම්ම තෙරපි කියලා. ඒකෙදි පේනවා මේ හුඟක් නිට්ටා කල්ගත වෙච්ච රෝග මේ වගේ විකෘති රාශියකට පස්සේ සනීප වෙලා. එක තැනක මේ පන්දිසාංශ කියනවා මේ අත කැඩිලා අත සනීපයි. ඊට පස්සේ භාවනාවේදී ආයසරයක් අර අත කැඩිච්ච දවසට වැඩි වේදනාවක් ඇවිල්ලා. ඉතින් හොඳ වෙලාවට උපදෙස් ලැබිලා තියෙනවා. මෙයා එහෙම ඉන්න දීලා ඉන්දුතුනට පස්සේ අර ගිය පාර අත සනීපෙලා තියෙන පොඩ්ඩක් කොට වෙලා දැන් ඒක ගාහන්ට ඇවිල්ලා සනීපෙලා තියෙනවා. ඒ වෙලාවේදී ආය අත උණු වෙලා ආය සනීපෙනවා. ඒසාර පරණ අත කැඩිච්ච තුවාල වෙච්ච වහින ඒ වෙච්ච වෙලාවට වැඩිය උද්වේග කරව ඉන්න පටන් අර ගන්නවා. ඒ කරවබන හිටියොත් එතන ඊටත් වැඩිය අඩියට අත දාලා හීලින් ප්‍රොසෙස් එකක් යනවා. ඉතින් ඒක මේ කරන්න අර එක පරියන්ක එක වෙන්නේ සීසන් කරලා කරලා කරලා තමයි අරගෙන යන්නේ. ඉතින් ඔබ සනීප වුණාට වුණාට ආයෙසරක් ආයෙ එනවා. ආවට අර බය නෑ දැන්. ඒ නිසා ඒකට එන්නතුව නෙවෙයි ආයෙසරයක් කෙනෙකුට දන්නවා මේක පුළුවන් තරම් මේකට ඇවිල්ලා මේකට වෙන්න දෙන එක තමයි කරන්න තියෙන්නේ කියලා මේ අර එක සැරයක් වෙච්ච එකේ ආත්ම විශ්වාසය ඇති වෙනවා. ඒක නිසා මේක එක ජවනිකාවක් විතරයි කියලා හිතාගෙන ඒක රැයකට එක හීනයක් නෙවෙයි පේන්නේ. උවිතව ගොඩක් එන්න තියෙනවා. ඒක පුළුවන් තරම් ලිඛිතව තියාගන්න. ඒකෝට තමයි තේරුම් ගන්න පුළුවන් මේ ජීවිතේ ඉන ප්‍රශ්න වලට බය වෙන්නේ නැත්නම් ඒවා ප්‍රශ්න නෙවෙයි. සාපේක්ෂව ඉලෙක්ට්‍රික් ෂොක් එකක් වැදුනත් මැරෙන්නේ බයට මිසක්කා විකටවත් ෂොක් එකටවත් නෙවෙයි. ඒ නිසා දන්නවනම් මේ විෂක් වැදුනේ මේක කියලා ඒක හරි අර සිම්පල් ගත කරන්න. නමුත් බය වෙච්ච ගමන් මුළු ශරීරෙම විෂ වදිනවා. මොකද ඒක පුරාම ලේදුවන්න පටන් අර ගන්නවා. ඒක නිසා මේ සර්ප විෂයටම නෙවෙයි මැරෙන්නේ කියනවා. සර්ප විෂ කාගෙන ඉන්න පුළුවන්. ඒ දඟලන්නේ නැතුව හිටියොත් විස ශරීරගත වෙන්නේ නැහැ. ඒක තැනක හිටිනවා. ඊට පස්සේ විදාදියක් ඇවිල්ලා ඒක නතර කරන්න පුළුවන්. කුණුවේ මස්ට් එකක් ඇවිල්ලා නැතිලා යනවා. නමුත් අර කලබලෙච්ච එක නම් මුකුත් කරන්න බෑ. ඉතින් ඒක නිසා දෙයක් වුණාට පස්සේ කලබල වෙන එක තමයි සෙනගක් එක්ක ඉන්නකොට වෙන දේ. සෙනගේ කාටවත් නිකන් ඉන්න බෑනේ. දැන් අලින්ගේ අලිපන්ති වල දැකලා තියෙනවලු කැලේ ඉන්නකොට මොකක් හරි කලබලයක් කරදරයක් ආපු ගමන් උන්න කවුරු කියලා දන්නේ උන් කරන්නේ සම්පූර්ණ සද්ද නොකර ඉන්නවා. එතකොට මහායතා සද්ද එන දිහාට ගිහිල්ලා හොඬේ දාලා බලලා එයා සංඥාව නිකුත් කරනකම් ඇටැක් කරනවද දුවනවද කියන එක දන්නේ නැහැ. ඉතින් ඒ වෙලාවල් වලට බොඩි පැටව දඟලනකොට උන්ට ගහලා උන් මේ කණ්ඩායම මැදට තියාගෙන ඉන්නවලු අර එන දේ මොකද්ද කියලා බලනකම් පිරිස කලබල වෙන්නේ ඒක නිසා අපිට ලෙඩක් එනකොට අපි ලෙඩේ මොකද්ද කියලා බලන්න ඉස්සෙල්ලා බේත් බනවනේ දැන්. ඒ නිසා දැන් තියෙන්නේ ඊට්‍රොජෙනික් ඉෆෙක්ට් එක. බෙහෙතෙන් හටගත්ත ලෙඩේකට උත්තර නැහැ. ලෙඩේ එනකම් පොඩ්ඩක් කියලා ඉන්න. මේක එන්නේ ඉස්සෙල්ලා ස්පෙෂලිස්ට් channel කරනවා බෙහෙත් බොනවා ඉතින් ඒව ඔක්කොම ලැහැත්ති කරලා තියෙන නිසා මැරෙන්නේ බෙහෙතෙන් නෙවෙයි මෙලෙඩෙන් නෙවෙයි මේ බෙහෙතේ ඒකට කියනවා බේසජ්‍ය සමුට්ඨිත රෝග කියලා භාවනාදී කරලා තියෙන ලෙඩේට එන්න ආරිනවා මුට්ටිය දාපන්කෝ මුට්ටි දැම්මට පස්සේ ඔළුව දාන්නේ. මුට්ටියට මොකුත් කරන්නේ මුට්ටිය දාලා ගන්නකම් ඉඳ ඔළුව දාන වෙලාවේ ඒකට පස්සේ කඳ එළියේ බෙල්ල ඇතුලේ. නැසේර මේ වෛද්‍ය විද්‍යාව විසින් අපිව ඔද්දල් කරපු තැන. මේගොල්ලෝ මේ ඔක්කොම අදලා හරි ගස්සලා ඉතිරියට දාලා ඉන්ෂුරන්ස් දාලා අපි නිකන් වැලමතුළු බවට පත් කරලා තියෙනවා අපි නිකන් ගැරන්ඩියාවක් බවට පත් කරලා තියෙනවා බුදුරජාණන් වහන්සේ අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරන කාලේ ඒ විඳලා තියෙන දේවල් වලට මේ උපාත කම්මලා ටික හිටියනම් එහෙම කී දෙනෙක් කොත්තමලි තම්බගෙන යයිද? අනේ බුදුහාමුදුරුවනේ පැනඩෝල් ගිහිල්ලා දෙයි. ඉසාකාවද කවුද? යසෝදරාවත් කිව්වා ගව්වෙන් ගව්ව දිව මාලිග සෑදේවා. පණී තියෙන කොයි දේවත් රස වේවා. කී කිය හිටියකින් කරන්න දෙයක් නැති ගමට ඒ පරිේශණය කරේ නැත්තම් බුදු වෙන්න වෙන්නේ නැහැ නේ. ඒ පරීක්ෂණය කරන්නේ කයත් එක්කනේ. අපි අද කොච්චර බයද කයට. ඒ නිසා ওই වෙන දෙයක් වෙච්චාම තම්බල කන්නේ තම්බල කාපම් බැදගෙන කන්නේ බැදගෙන කාපම් කියලා. යන්න නිකන් සටහනක් තියාගන්න මේ මේ හැතැම්ම කන පහු පිරුවයි කියලා කියන එකට. මොකද පස්සේ දවසේ කවුරු හරි අහනකොට කියදාකි ඔයාට විතරක් නෙමෙයි කාටත් වෙලා තියෙනවා. ශරීර ආසාව තියෙන කෙනා ජීවිත ආසාව තියෙන කෙනා බස්සට යනවා. ඉතින් ඒකෙන් තේරෙනවා කවුද නිවන් දකින්න ඕන කියලා. නැත්තම් ඉදිරියට යන එකයි තියෙන්නේ. ගරු ස්වාමීන් වහන්සේ අද උදෑසන සක්මනේදී හිත විවිධ අරමුණු කරා යොමු වීම ඉතා අල්ප විය. පරයන්කේදී ඇඟ පුරා කරන්ට් එකක් දිවාසේ දැනි ශරීරයේ විවිධ ප්‍රදේශ ඇතිවීම නැතිවීම දැනි සිහිය තීව්‍ර විය. ඒ සමගම බුදුන් දහම් සංගුණකේදී දැඩි ශ්‍රද්ධාවක් ඇති වී ඇස් දෙකෙන් කඳුළු වැගිරීමට පටන් ගත්තේය. ඉන්පසු ඉතිදස අඬන තත්ත්වයට පත් වී නාසයෙන් සොටු ගලා කකුලේ වැටෙන තත්ත්වයට දැනුණා. කවුරුත් දකීදෝ කියා හෝ කිස්කැක්තියක් නැතුව අතර වෙන දේස වෙන දේස බලා සිටීමට දැක් කෙරෙමි. ඒ සමගම ශරීරයට අධික ප්‍රීතියක් එන්නට පටන් ගත් අතර හැඳීම නැවතීමට හැකි විය. මෙම ස්වභාවයේ විනාඩි 20ක් 30ක් පවතින බව දල වශයෙන් හැඟේ. නොවැම්බර් මාසයේ මැදද මෙවැනිම තත්ත්වයකින් නැළලේ ගසාගත් කණ්ණාඩියකින් ආයතන හයෙන් යන අරමුණු තමන්ම ඉන්ටර්ප්‍රිට් කර ලෝකය හදන බව දැනී මෙලෙසම විනාඩි 10ක් 15ක් අඬන්නට විය. මීට සති දෙකකට පෙර ශරීරයේ උඩ කොටස පරියන්කේදී නොදැනෙන්න නොදැනෙන්නට වූ අතර මෙම වැඩමුළුවේදී මුළු ශරීරයම නොදැනෙන්නට වූ වාර ගණන ක්‍රමයෙන් වැඩි විය. ඔබ වහන්සේගේ ගරු උපදේශ මාහට අනුකම්පාවෙන් ලබා දෙන සේක්වා. තෙරුවන් සරණයි මන් සෝයා දේවා. මේක ඇත්තට අඬනවද hina වෙනවද කියලා අල්ලන්න අමාරුයි. එන වේගය නිකන් මේ බොක්ක අඩියෙන්ම එන්නේ විරම්භ වාතේන වගේ එන්න පටන් ගන්නවා උඩහට. ආවට පස්සේ නිකන් ඉක්කි බින්දා වගේ දිගින් දිගට යන්න පටන් අර ගන්නවා. මට මතකයි නිල්ලඹදී මේ වගේ පල්ලෙහා පිටියේ තියෙනවා මම තනියෙන් භාවනා කරේ. මේක එන්න පටන් අරගත්ත පස්සේ මම නැගිටලා සක්මන් කරා. ඒත් ඇයි භාගයක් විතර. ඇවිදින කොටත් එනවා මේක. ඉතින් මට බයයි දැන් වත්තේ වැඩ කරන මිනිස්සු ටික ආවොත් එහෙම දැන් මේ මේ පිස්සුත් දන්නෙත් නැහනේ. මට ඒ නිසා මේක එළියට යන්න දෙන්න ඕනේ. හුස්ම අල්ලන්න බෑ. ඉකි ගහනවා වගේ නැත්නම් සතුට ඉක්මවලා ගිහිල්ලා වගේ. ඉතින් ඒක මේ අර ආපෝ ධාතුවත් එක්ක තමයි එන්නේ කඳුළුයි හොටුයි ඔක්කොම වැක්කෙන්න පටන් ගන්නවා. ඉතින් උනාට පස්සේ පුදුම සාන්තියක් එන්න බට. ඉතින් ඒකට සමාට සද්ධාවරේමේ ඉහවහ යන වෙලාවක් එනවා. ඉතින් ඒකේ පේන්න තියෙන්නේ මේ අර කාඩ් කුට්ටම් වගේ අරගෙන අනලා ආයෙ බෙදලා. අනානා බෙදනවා. අත ඉස්සර තිබුණා අත නෙවෙයි දැන්. ආයෙ ගත්ත ඇනෝ බෙදුවා. ඉතින් ඒකට අලුත් කාට් කුට්ටමක් ඇවිල්ලා තියෙන අතට දැන්. ඉතින් ඒ වගේ අර තිරියන් වීමක් වෙනවා. ජීවිතේ තිබිච්ච අර පරණ බමුණු මත එහෙම නැත්නම් ඇබ්බැහි එහෙම නැත්නම් රුචි අරුචිකම් ඔක්කොම අලුත් වෙන්න පටන් අර ගන්නවා. ඒක දරා ගන්න බැරි තරම්. ඒ නිසා වාර ගන්න වැඩි වෙනකොට ඒකේ නා තිරියන් වීම ඉක්මන් වෙනවා. වැඩි වැඩියෙන් තිරියන් වෙන්න පටන් ගන්නවා. අර එකම රට්ටකේ දුවල වෙන නාකිකම නතර වෙනවා. එතකොට කියන්නේ මේ අර මේ DNA RNA වල අග තියෙන කැප්ස් දෙක දිය වෙන්න දෙන්නේ නැහැ. ඒකෙන් තමයිලු ඔය සෙනිලිටි එන්නේ. ඒක වෙන්නේ අලුත් වෙන්න පටන් ගන්නවා. එතකොට හැමදාම තිරියම් වෙනවා වගේ නිකන් මැරිලා උපදිනවා වගේ වෙන්න පටන් ගන්නවා. ඒ කිය සෙනඟක් එක්ක හිටියොත් නම් ඕකවත් කරන්න දෙන්නේ නැහැ. වහ කණ්ඩවත් බෑනේ කට්ටියත් එක්ක. නිසා ඔය අnderින් හොන පැත්තකට වෙලා අnderන්නේ අඬපන්. වෙන දෙයක් වෙච්චාවයි කියලා ඒක දෙන්නත් බෑ අර ශරීර ආසාව තියෙන කෙනාට. ජීවිත ආසාව තියෙන කෙනාට කරන්න බෑ. හැබැයි ඒක මේ ඇඳුමක් කියලා දාපු එක ගැන සෝරි. ඇඳුමක් නෙවෙයි ඔය. අර ඉන උදාහරණයක් වගේ එකක් එන්න පටන් අර ගන්න නිසා පුළුවන් තරම් ඒකට යන්නරින් එක පෙන්ටප් වුණොත් ඒව තමයි උගාකරට අන්තිමට මානසික අසහන කායික රෝග බාටපත් වෙන්නේ. ඒක එළියට දාගත්තොත් එතන තිරියම් වීමක් සිද්ධ වෙනවා. දැන් ස්වාමීන් වහන්සේ මා කලක් භාවනා කිරීමට උත්සාහ දරමින් සිටියි. පරයන්කී ඉඳගත් සැනින් හුස්ම කීපයකදී හුස්ම සංසිඳී නිශ්චල තැනකටපත් වේ. සමහර අවස්ථාවලදී හිස නමා වැටි කුමක් සිදු වූවාදයි නොදැනේ. ඒත් අරමුණටම නැවත අවදි වේ. සක්මනේදී පාද ස්පර්ශය ඇඟෙහි වදින සුනන් රැලි ශබ්ද ඇඟෙහි ඇතිවන වෙනත් සංවේදනා හා දකින දර්ශන ආදී මාරුණ අරමුණු වලට සත්‍ය නොකඩවා පැත්තේ හැකි අතර ඒ බොහෝ විට එම අවස්ථාවලදී දැනගනී. ළඟදී සිට අමුතු දෙයක් සිදු වෙමින් පවතී. මාහට කිසිදු දෙයක වැඩි ගාණක් නැත. කාලල්ල. බාරුණා හිතක් කෙටි කාලයක් කළද වැඩි කාලයක් කළද සතුටක් හෝ දුකක් නැත. රැයට කෑවාටද නොකෑවාටද ප්‍රශ්නයක් නැත. වැඩ වැඩි වූාටද සමහර අපේක්ෂා බුදු වැටුණාටද ප්‍රශ්නයක් නැත. ඒ පැවැණි සෑම කාර්යයක්ම ඉතා උත්කර්ෂවත් අන්දමින් කිරීමට උත්සාහ කරයි. පසුගිය වසරේ ඔබ වහන්සේගේ ඔබ වහන්සේ වැඩි අවස්ථාවේ ඔබ වහන්සේ සමග සමීප ඇසුරක් පවත්වන්නට ආශා හිතුනි. එම වරප්‍රසාදය ඇති අය ඇති අනෙක් අය කෙරෙහි ඊර්ෂ්‍යාවක් ඇති වුණි. මා පසුගිය වසර පුරාම ස්ථානයේ සම සමතේම අභ්‍යාසයේ නිරත වින. නෑ ඒක කියන්නේ පසුගිය වසර පුරාම ස්ථානයෙන්ම අභ්‍යාසයේ නිරත විනා. සතතේම සතතේම අභ්‍යාසයේ නිරත විනා. නේද සම්පූර්ණ අසාධාරණයි එතකොට තෝල්කයා කියන වැඩේ නඩුව පරදිනවා. නකඩලා භාවනා කෙරිය. කමඨයන් බල නොකඩව අසමින් අභ්‍යාසයේ නිරත කරගතිමි. මුතුමේදී මේ වසරේ ඔබ වහන්සේගේ සමීප ඇසුර නොපතමි. කමඨයන් දේශනාවලින් ඔබ වහන්සේ ඔබ වහන්සේව මා සමීපව ඇසුරු කරසේකි. මාකට මට වන්නේ බුදුරජාණන් වහන්සේ හා වක්කලි ස්වාමීන් වහන්සේගේ සංවාදයයි. මේ කියෝ නිමිත ලියන එක නිවන් දැක ඇතැයි වැරදි වැටහීමකට පත්විය හැක. ඒ එසේ නොවේ. අතිමානයේ එසේ වේ. තවත් වැඩි වැඩිමද වැඩි වීද මන් මන් මන්දාර මගේ ප්‍රශ්නය නම් මේ යම් උපක්ලේශයක් දෙන්නේ සුරංගම සූත්‍රයේ එන යක්කු දෙනාගෙන් කිහිප දෙනෙක් මාවට සැරිසරන වායේ හැඟේ. ඔබ වහන්සේගෙන් සුළු උපදේශයක් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේ අධ්‍යක්ෂණය නිවන සැකලෝ වැසන් කිරීමෙන් මා දීමට මේ ගන්නා උත්සාහය. චිරත් කාලයක් වැඩි වේවා. ඒ සෝරංගමේ ඉන්න යක්ෂයාගෙන් උපදෙස් ගන්න ඕන. මේ වැඩේ ඉවරයි. ඒකට කියන්නේ උඹ ඉතකන් තමයි හිටියේ වරින් ඒන උපක්‍රේස වලට කතා කරලා කියන්න ඕනේ අපි පොඩ්ඩක් වාඩි වෙන්න ග්‍රීන් ටී එකක් බීලා අදිශක් වෙන්න බෑ කියලා ගෙන්න ගන්න එකයි තියෙන්නේ. දැනගෙන වැඩ කරන්න. මේ වැඩ කරන්නේ උපක්‍රේෂات එක කියලා. එච්චර ජොලියක් මුළු ජීවිතේම නැහැ. තමයි මේ කරන්නේ වැරද්දක්, කෙරෙන දෙයක්, වැරද්දක් බව දන්නවා කෙරෙනවා. ඒකට මුලින් සඳහන් කරලා තියෙන ඔළුව පාත් වෙනවා. සමාධිය එනකොට දන්නවා. ඒකට ලැජ්ජාවක් එන්නේ නැහැ හොඳටම දැනගන්න ඒක. මේ සමාධිය තියෙනවා වීර්ය අඩු වෙලයි කියලා. මේ දෙක සම වුණා නම් ශරීරය සම්බර වෙනවා. දැන් මේ වෙලාවේ වීර්ය අඩුයි. සමාධිය වැඩි බෙල්ල කඩා වැටලා දන්නවා. ඉච්චරයි. ඊට පස්සේ උපක්ලේශයක් තියෙනවා. උපක්ලේශය දන්නා නම් ඉච්චරයි. බුදුජානකේ සඳහන් කරන්නේම ඥානතෝ වික්‍රේ පස්සතෝ ආසවන khයන් වදා. මේ දුතෝ ඒ දුර්ලකම් ඒ උපක්ලේශ දන්නවනම් දකින්නවනම් ඒව නැති වෙනවා. එහෙම නැත්නම් බුදුරජාණන්සේ දේශනා කරනවා තථාගතප්ප වේජිතෝ භික්ඛවේ ධම්ම විනයෝ විවටෝ විරෝචති න පටිච්චන්නෝ. මහණෙනි මේ තථාගතයන් වහන්සේ දේශනා කරන ධර්මය විවර කරන්නේ බබලයි. වැසුනේ නම බබලයි. හැම බුද්ධ ජයන්ති පොතකම ඒ භාරන්දුක සූත්‍රය සඳහන් කරලා තියෙනවා පෙරවදනට පස්සේ. හෙලි කරන්නේ. ඒක හෙලි කරපු ගමන් මේ මේ බබලට ඒ තමයි කොම්පෝස්ට් හදනවා කියන්නේ. වත්තේ තියෙන පව ගෙදර තියෙන ඕනම කුණු ගොඩක් අරගෙන අවුවට දාන්න දාපු ගමන් ඒක ලෝකේ තියෙන හොඳම කාබනික පොහොර වලටපත් වෙනවා. ඒ කොම්පෝස්ට් කරනවා කියන්නේ ඒකයි. ඒවා රීසයිකල් කරනවා. රීසයිකල් කරලා බැලන්ස් ෆර්ටිලයිසර් එකක් හදන නිසා අපි මේ වතංගගෙන ඉඳිල්ලෙන් තමයි එහෙම නැත්නම් අනුසක කිරිල්ලෙන් තමයි මේ සංසාරේ දික් කරන්නේ. අපි මේ වගේ දැනට ආපම ඔක්කොම හෙලි කරනවා. හෙලි කිරීමම උත්තරයක් ඒකමයි අයින්ස්ටයින් උත් කිව්වේ පසුගිය සතවයි හිටපු හොඳම මේ ගණිතඥයා. එයා කිව්වේ ගාන දන්නවනම් උත්තරේදී. ගානේ ඇතුළේම උත්තරේ ගාන දන්නේ නැත්නම් උත්තරේ බෑ නිසා උත්තරේ හොයන්න යන්න එපා ගාන කියෝපා. නැවත නැවත ප්‍රශ්න කියෝපා ප්‍රශ්න තේරෙනකන් කියෝපා ඒකට උත්තරේ තියෙනවා. ඒ නිසා විපස්සනා වෙදී මොනම උත්තර වෙනම පිළිතුරක් වෙනම සමීකරණයක් නැහැ ප්‍රශ්නේ දිහා කෙලින්ම මුණ දෙන එක තමයි කරණ තියෙන්නේ. එදින මේ ආකාර දෙකක් විස්තර කරලා තියෙනවා. ඒ විදිහට ඉදිරියටත් දිගටම පැමිණි දුක් පැමිණිලායි කියලා මුණ දෙන්න කිසිම කෙනෙක්ගේ කිසිම විදිහකට උත්තර බලාපොරොත්තු වෙන්න බෑ. උත්තර බලාපොරොත්තු වෙන හැම වෙලාවෙම අපි හීනමානයකට වැටෙනවා. කරන්න දෙයක් නැහැ. sorry. මුණ දෙන්නේ හැකියාව 100%ක්ම තියෙනවා තමන් ගාව. ඒකට හැම කෙලෙසෙන් බයයි. ඒ නිසා කෙලින් මුණ දෙන එක තමයි බුදුහාමුදුර අපිට කියලා දීලා තියෙන ක්‍රමේ අප්‍රමාද වෙන්නේ. දැන් ස්වාමීන් වහන්සේ මා කුණු ලෝභයේකි. ඒ මන්දියත් මා සෑම විටම ලාභයේ සොයයි. ඉන්ද්‍රමය සත්‍යයක් අනුවම පිළිබලා සිට අත්‍යවශ්‍ය අවදානම් සහගත තත්ත්වවලට අනවශ්‍ය අවදානම් සහගත තත්ත්වවලටපත් වේ. යමක් මිලට ගැනීමට ඇත්නම් මුළු විශ්වයම සිසාරා එම භාණ්ඩය හෝ සේවාව ඉතා අඩුම මිලට ඇති තැන් හොයයි. එසේ කරගන්නා ඉදිරිය පිළිබඳ ඉතා සතුටටපත් වේ. අනෙක් අතට බලද්දී මා දානපතියෙහි යම් ආරණ්‍යක හෝ මුදල් අවශ්‍යතාවයකටපත් වූ අයෙකුට මා දන් දෙන්නේ දහස් ගණනකින් අවශ්‍යතාවයකට වියදම් කිරීමේ දෙවරක්ම සිතයි මේ දෙවිදි චෛත්‍ය පිළිබඳ මා අනස්සල තත්ත්වයකට පත්ව සිටිමි දැන් මට වැටහින්නේ මේ අන්ත දෙකෙහි මා සංඥාවන්ට දෙන අගෙහි වෙනස්කම නිසා මේ පුරුදු ඇති ඇති බවයි එනම් සත ගණනක් ඉදිරි කර ගැනීමේ ආශාව නැති සංඥාවට වැඩි අගයක් දෙන අතර දානමය සංඥාවට අඩු අගයක් දෙයි. මේවා සමාජයේ දැක ඇති ප්‍රවණතාවයකි. වීමට කෑදර පුද්ගලයා මත්පැන් බෝතලයකට සීගමන විලම් කරයි. එහි අන්සියම දෙනාට මුදල් විභාගයක් දක්වයි. මේ නිරීක්ෂණය නිවැරදිද? වහන්සේ තෙරුවන් සරණයි. නැටි අර ඒ දවස්වල තියෙන ලංකාවේ කතාවක් තුට්ටු වෙලාවෙට අමුඩ ලෙන්සුවක් ගන්නට ගාල්ලේ ඉඳලා කොළඹට පයින් ගියා. කොළඹ අමුඩලේන්සු තුට්ටුවක් ලාභයි. ඒ නිසා ගාල්ලේ ඉඳලා කොළඹට ගියාලු අමුඩලේන්සු ලාභෙට. ඒකෙත් යට අර පිළිමස්මක ගතියකුත් තියෙනවා ඒකේ. ලෝභ ගතියකුත් තියෙනවා. මම හිතනවා මගේ චරිතෙත් ඕක තිබුණයි කියලා. මට ඒ දවසේ ඒක ටිකක් මට නපුරට හිටලා තිබ්බේ. බස් එක යනකොට සල්ලි නොදී යන්න ආසාවක් ඊට පස්සේ ගණන් කරලා බලනකොට රුපියල් 200ක් ගෙවන්න වෙනවා අහු වුණොත්. ඊට පස්සේ මං හිතුවා 200 පණිනකම්ම නොමිලේ ගිහිල්ලා දෙසියකට එක ලාභයි කියලා. ආ පුදුමාකාර මට මේ ලෝභකම ඒව පිළිබඳව මං හිතන්නේ මම විතර ඒච්චර නපුරු නපුරුකුත් නැහැ ඒක ජොලියකුත් තියෙනවා. මේ විෂිකරපදයක් කරන් පාවිච්චි කරන්නේ. කවදාවත් හිතෙන්නේ නැහැ අලුත් දෙයක් ගන්න. අලුත් දෙයක් ගන්න ගියාම හැම වෙලාවෙම හේතුවක්. පාවිච්චි කරනවා බන්න වෙච්ච දෙයක්. ඉතින් ඒක දැන් දිරවල තියෙන ඇඟටම දිරවල. ඉතින් ඒක මම හිතන කවුරුත් නැති කෙනෙක් නැහැ කියලා. එහෙම නැත්තම් තමයි ඒක කොන්සියුමරයිසේෂන් නැත්තම් මේ ලක්ෂරියස් යූස් එකට යන්නේ. අපි පුළුවන් තරම් පරිස්සම් කරන්න ඕනේ. ඒ කියන්නේ අර උඩට වැඩි පරිස්සම් කරන්න ගිහිල්ලා මේ කාලිනාස්තිකන එක නෙවෙයි. ඒක ඉතින් අපේ අපේ ජාතියේ හැටි එදා ඉඳලා අපි පුළුවන් හැමදේම සල්ලි තියුණු පරිදි වේදම් කරන්න යන්නේ අපේ අපච්චි ඉන්න කාලේ කියන දෙයක් තමයි ඒ කියන්නේ උන්න ගොවිතනක් කිරුවේ කුලි වැඩ කිරුවේ දරු 11ක් හැදුවා එතකොට අම්මට සල්ලි දෙනකොට කියන්නේ මැනිකේ සල්ලි හම්බ කරන්න පුළුවන් වේදම් කරනකොට තමයි පරිස්සම් වෙන්නේ මොනම විදියකින්වත් වේදම් කරන්නේ හම්බෙච්ච එක හරියට ඒකට ගහගත්ත තිබ්බා ආයෙ වේදන් කරන්නේ නැති ඊගායට පිළිමහන. ඉතින් ඒක මහ බුදු මේකේ වෙන කෙනෙකුට දකින්නට වෙන්නේ මහ කුඩු කේරු ගතියක් කියලා. ඒ නිසා මේකෙදින් ගණන් ගන්න එපා. මේ තියෙද්දි සතිය පවත්වන්න පුළුවන් නම් ඒ කුඩු කුණු කමක් තියෙනවා. කුඩු කේඩු ගතියත් එමෙ වටින් අත පිළියලා වේදන් කරන්න පුළුවන්. ඒ දෙකම තියෙදි සතිය පවත්වන්න පුළුවන් නම් සතිය අපිට කියලා දෙයි ඉස්සරහට. සතිය පැවැත්වීමට වඩා වාසිදායක තත්ත්වයක්. හැබැයි ඒක කාටවත් කියන්න යන්න එපා. මෙහෙම කරපන් මෙහෙම කරපන් කියලා කියන්න මට වෙන්නේ මේකයි කියලා ඒක කිව්වට කමන්නේ වෙන කෙනෙකුගෙන් ඒක බලාපොරොත්තු වෙන්න යන්න එපා මොකද වෙන ඒ කට්ටියට හිටින්නේ නැහැ ඒක ඒ අර පිටිපසුන් දායක ජීවිතයක් පැත්තේ මම මේක අගය කරනවා කුණුකම කියලා චෝදනා කරන්න පුළුවන් ඒ මොකද ඒකේ හරි මැද තැන කියන එක ලෝකයේ ඇත්තේ නැහැ කිසිම කෙනේ කිසිම වෙලාවක මේ දේ මධ්‍යස්ථ ගමන කියලා මේ ලෝකයේ කෙරෙන වැඩවල සුන්දර දෙයක් ඇත්තේ නැහැ ලෝකේ කියන්නේම දුකක්ම තමයි දුක්ඛේ ලෝකෝ පතිට්ඨිතෝ තියෙන්නේ මධ්‍යම ප්‍රතිපදාව නිවන් මාර්ගේ විතරයි ඔය බාහිර ලෝකේ මධ්‍යම ප්‍රතිපදාවක් නැහැ. ඒක තියෙන්නේ අන්තවාදයටම තමයි. ඉතින් ඒ බව දන්නකම ලොකු දෙයක්. ඒ චේති සතිය පවත්වන්නේ ඊටත් වැඩිය ලොකු දෙයක්. සතියට බාර දෙන්න මේකේ මධ්‍යස්ථයේ මට ගැළපෙන සමතුලිතතාවය හොර දෙන්නේ කියලා. සතිය පිළිබඳව ගරුතර ස්වාමීන් වහන්සේ සාමාන්‍ය දිනදා ජීවිතයේදී සතිය පවත්වා ගැනීම පිණිස ප්‍රායෝගික උපදෙස් කීපයක් දෙන්න මැනවි. ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා. අපි අර සතිපාසලේ ළමයි සඳහා දත්මන්දිනකොට කැම කනකොට නානකොට වගේ වීඩියෝ ක්ලිප්ස් එකක් හදලා තියෙනවා. ඉතින් මේ අපි පුළුවන් වුණොත් බලමු අපි අන්තිම දවසේ ඒ වීඩියෝ ක්ලිප්ස් ටික බලලා ඊට පස්සේ ඒකෙන් YouTube එකට ගියාට පස්සේ ඕන තරම් ඒ වගේ තියෙනවා. අපි තෝරලා දුන්නේ පොඩි ළමයෙකුට තේරෙන්නේ ටික. ඇත්තටම සතිය පාවිච්චි කිරීම ඉතාම సౌందర్యාත්මක දේ තමයි. එදිනදා වැඩ කරනකොට ඒක සතිය ඒකට සතිය ඇතුල් කරන්න ගත්තාම ඕනෙම කාර්යබහුල ජීවිතයක් ගත කරන ගමන් Tamante ඒ සතිය කරගෙන යන්න පුළුවන්. ඒක නිකන් මේ මොන අපි කොනතරම් කටයුතු රාජකාරී කෙරුවත් හුස්ම ගන්නවනේ. හුස්ම ගන්න එක නතර කරන්නේ නානකොට වතුර බාල්දිය උලේ වක් කරද්දි හුස්ම ගන්නවනේ පොල් ගන්නකොටත් හුස්ම ගන්නවා පලාණෙන්න කොටත් හුස්ම ගන්න කොයි එකනොත් හුස්ම ගන්න. ඒ වගේ සතිය හැම වෙලෙටම දාගන්න ඕනේ. ඒකට ඇත්තටම මේ වෙනකොට ගොඩාක් ඒ හදපු YouTube ගොඩක් තියෙනවා. අපි බලමු අර පොඩි ළමයින්ට හදපු ටික බලමු. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පසුගිය දවස් කිහිපයේ පුරා සතිය වඩද්දී මගේ සිහිය පියුණු වන බව දැනෙනවා. ආරම්භ දවස්වලදී පරියන්කේ සිට නිවිනවත් ඊයේ වන විට ස්වභාවයක් ඒ ස්වභාවයක් අනුවයි පර්යන්කේ පුරා සිහියෙන් සිටීමට හැකියිය. නමුත් ඊයේ සවස සහ අද පර්යන්කය සක්මන සහ සාමාන්‍ය ඉරියව්වලින් සිටින විට සිතට රාග සිතුවිලි පැමිණේ. බොහෝ විට මෙම මේට හේතුව විය හැකි පිට නැවත සාමාන්‍ය ජීවිතයට යාම විය හැකිය. නමුත් මට දැනෙන ලෙසට රාග සිතුවිලි වල බලපෑම සංවේදනය වන අයුරු කලින් වඩා ප්‍රබලය. රාග සිතුවිලි මුළු ඇඟම රත් කරන පිළිපලා යන ස්වභාවයක් දැනේ. මේ ශක්තිය වැඩි වීම නිසා ඇතුළත් තවද රාග සිතුවිලි වලට අනුව ක්‍රියා කළොත් අකුසල් වැඩි වීම සිදු වේ. නමුත් ඔබ වහන්සේ පැවසු ලෙස පොඩි ළමයෙකු ලෙස වෙන වෙන දේ වෙන්න ඉඩහළු අකුසල් වැඩි වේ. මේදී සුදුසු මධ්‍යස්ථයේ සොයා ඊට අනුකූලව හැසිරෙන්නේ කෙසේද? තම ජීවිතයේ සම්බන්ධ අනිත් පුද්ගලයන්ට මේ පැහැදිලි කර දෙන්නේ කෙසේද? මේට අසුබ භාවනා වැඩිම සුදුසුද? වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. අසුබ භාවනාවත් සම්ප්‍රදාන කුල පාවිච්චි කරනවා මේකට භාවනාවට ඉස්සලා තියෙන සීලය ගොඩාක් බලපානවා සීලය කියලා කියන්නේ ආචාර ධර්ම අපිට මේ රාගය ක්‍රියාත්මක කරන්න බෑ තව මානසිකත්වයකට හානි නොකර ඉතින් ඒක නිසා ඒක නම් තමගේ මානසිකත්වයට ඒ නිසා සීලයේ තියෙන විචක්‍රමණේ වෙන්නේ නැති වෙන්න රැකගන්න එක භාවනාවෙන් කරන්න බෑ. ඒක තමන් විසින් කරගන්න ඕනේ. එහෙම නැත්නම් අසුභ භාවනාවේ කරන්න පුළුවන්. අසුභ භාවනාවත් යම් යම් සීමාවල් තියෙනවා. අනිත් එක තමයි භාවනා කරගෙන යනකොට කොයි වෙලාවක හරි හිතාර විතක්ක ਵਿਚාර දෙකෙන් තොරව විවේක ස්ථානට යනකොට ප්‍රීතිය ඉස්මතු වෙන්න පටන් ගන්නවා. ඒක නිර්ආමිෂ ප්‍රීතියක්. නමුත් තුඟාකරට මනස ආමිෂ ප්‍රීතියකට පැටලව ගන්නවා. ඒකට කාමයේ විශ්සනා වගේ පේන්න පටන් ගන්නවා. භාවනාවේ ලැබෙන මේ නිර්ආමිෂ ප්‍රීතිය දැනගත්තේ නැති වුණොත් තමයි වෙනදට වැඩි ඉතාමත්ම సౌందర్యාත්මක දේවල් වලට ඇදෙන ගතියක් එහෙම නැත්නම් කාමයේ වක්‍රෝත්තික වැඩ කරන ගතියක් පේන්න තියෙනවා. ඉතින් ඒ නිසා ඒ වගේ වෙලාවල් වලට පරිසරය බේරෙන පරිසරයක හිටියොත් තමයි බේරෙන්න පුළුවන් වෙන්නේ. එහෙම නැති වුණොත් එimhe සමහරලාට විචක්‍රමණය වෙන මට්ටමටපත් වෙන්න ඉඩ තියෙනවා. ඒකයි අර ගිහි ලෝකේ තියෙන භයානකම රාගේ තියෙන්නේ නම් පිට ලෝකේ නෙවෙයි. Tamange ඇතුලේ. නමුත් ඇතුලේ තියෙන එකට බාහිරෙමුත් උදව් ලැබුණොත් පෙට්‍රෝල් එකකින්දර ලඟුණා වගේ වෙනවා. ඉතින් සා පුළුවන් තරම් අර අරණ්‍ය ගත රුක්ක මූල ගත්තත් එකට ගියා නම් මේක එනවා අඩුයි. ඒ තමයි විස්තරාත්මක කතාව කෙටි කතාව නම් සීලේ. වෙන කෙනෙකුට කතා කරනකොට සීලය අඳුනලා දෙන්න තමන්ගු බලපග බලා ගන්න මේ විචක්‍රමණයේ කියන උල්ලංඝනය වෙන මට්ටම ගියොත් ඒක භාවනාවෙන් හදන්න බෑ. උල්ලංඝනය නොවන මට්ටමට ආරස්සා වෙන්න ඉන්දිය සංවරය හදා ගන්න ඕනේ. පරයන්කේ ආනාපානය වඩමින් හිඳ හුස්ම තුනීවි සැහැල්ලුවි ඉස්තැනකට ආවිත ඒ සැනසුම් ගතිය වැඩි වී වැඩි වී ගොස් මුළු ශරීරයේ වටාම පැතිරියයි. ඇඟේ මායම පමණක් දැනේ. අවයව වෙන් කර හඳුනාගත නොහැකිය. එසේ සිටු විට ශරීරයේ සම්පූර්ණයෙන්ම ලොක්තු බව දැනේ. ආයාසයෙන් නැති ඇඟිල්ලක් හොයාගෙන ඒ සෙල්වි උත්සාහ කළත් හොලවන්න බැරිය. මේ තත්ත්වයේ පසුගිය දින කිහිපයකම දැනුණ ශරීරයට අපහසුවක්වත් භාවනාවට කරදරයක්වත් නැති නිසා ඉදිරියටම කෙරෙමි. නමුත් අද දිනේ පළවෙනි විනාඩි 5 තුළම මේ தත්ත්වය ඇති වී එලෙසම පැයක මාරක් පමණම සිටියෙමි. මේ தත්ත්වය ඇතිවන්නේ කුමක් ඇතිවන්නේ ඇයිද කියලා පහදා දෙන්න මැනවි. ඔපමණ සියලු නිවන් සැපල වේවා. ඉගෙනර පටන් ගත්ත කය හෝ කයේ තියෙන ආනාපානයේ කියන රූප ධර්මය සංසිඳීගෙන සංසිඳීගෙන යන්නේකේ ගොඩාක් ගැඹුරක් තියෙනවා. උරුබල් දවසෙන් විතර සංසිඳුණයි කියලා. නමුත් ඒක ඉන්නකොට තමයි සංසිඳීම වැඩි වෙන්නේ. සංසිඳීම වැඩි වෙන්න වැඩි වෙන්න අර ඉස්පාසෝ වැඩි වෙන්න පටන් ගන්නවා. පහසෝ වැඩි වෙන්න පටන් අර ගන්නවා. එතකොට අර නිදිමත වේගන එනකොට එමේ දඟලන්නේ නැතුව ඒ ඉරියව්වේම ඉන්න හිතෙනවා වගේ මේකෙදි උවමනාවෙන් අගත්ත පය හොල්ලන්න ගියත් කරන්න බෑ. නමුත් මේක යම් මට්ටමකට ගිහිල්ලා පුරුදුනාට පස්සේ මේ මේ හිතනට මේ විවේකයට අවදි වෙන්න පුළුවන් ගතියක් වෙනවා. මුල් මුල් කාලේක ලොකු සිලිලාරයක් දෙනවා. එහෙම නැත්නම් අර ගමනක් ගිහිල්ලා ගිහිල්ලා ඇවිල්ලා හොඳට විවේක ගත්තා වගේ ලොකු සාන්තියක් වෙනවා. මේක පුරුදු කරාට පස්සේ ඒ தત્ත්වයේ වශියට අහු වෙනවා. සිද්ධ වෙන්න පටන් අර ගන්නවා. එතකොට අර තරම්ම මනමෝහණීය තත්යක් ඇත්තේ නැහැ. කයට පහසුව තියෙනවා. Tamanට ඒක පිළිබඳව හසුරව ගන්න පුළුවන් ශක්තිය එන්න පටන් ගන්නවා. ඒ නිසා මේක වාර වැඩි වාර ගන්න බුද්ධ විඳින එක තමයි ඒ தත්ත්වයට යන තියෙන කරණ තියෙන දේ. පරියන්ක භාවනාව නිර්වන් සරණයි. ආනාපාන සති ඊයේ දිනේදී භාවනාව මුත්‍ර වැටුමත් හුස්ම සියුම් වී තම සුන්දර මොහොතකට එළඹුණි. සිත සිත ඉතා සතුටින් ප්‍රීතියෙන් පිනාගිය අතර ඒ දෙස බලා සිටියෙමි. කිසිම සිතුවිල්ලක් ආවේ නැත. නිකලෙස් සිතක තිබෙන විවිධ ස්වභාවය හොඳින් අධ්‍යයනය කළෙමි. බුදුරජාණන් වහන්සේගේ නිකලස් භාවය මෙනෙහි කොට නැවත සිත දෙසට යොමු විය. සිතේ ඉබේන සිදුවීම නැත. ඒ දෙස භාවනා කාලය අවසන් වන තුරුම සතුටින් සැනසෙල්ලෙන් බලා සිටිමි. ඔබ වහන්සේගේ අවවාද අනුව එසේ කරමි. අද දින භාවනා කමටහනේ සිත තබා ගැනීමට ඊට අපහසුය. මේ ධර්මතාවයක් අවශ්‍යයි. ඒ ගැන කනවාත් නෙවෙයි ඉදිරියටත් භාවනාව කරගෙන යාමට අනුෂ්ඨාන කරගatiමු. ඔබ වහන්සේට සර්වසන්නයි. ඔය එකෙන් ඇත්තටම අර හරියන වතාවේ එකලස් වෙන වතාවේ ලොකු අදිෂ්ඨාන ශක්තිය සහ චිත්ත ශක්තියක් එනවා. ඒකට ඒක යෝගාවචර ඕනර රෙඩි එස්ටිමේට් කරගන්න දැන් හරි වැඩේ ඉවරයි කියලා. නමුත් පහුවෙන්ද ඒක නැහැ. ආයෙසරයක් කරදර වෙනවා. නමුත් ඒ කරදර වුණාට ස්ථිරහානියක් වෙලා නැහැ. නැවත උත්සාහ කළොත් ආයෙසරයක් කරදර දැකින් විවේක ස්ථානයේ යන්න බලලා ඒකට තේරෙනවා මේ විවේකව තැනකට ගිහිල්ලා ලැබෙන දේෙන් අපිට වැඩෙන්නේ ආත්ම ශක්තිය අදිෂ්ඨාන ශක්තිය සහ චිත්ත ශක්තිය. ඒකෙදි දිග දිගට කරනකොට තමයි මේක ගැල්වනයිස් වෙලා හොඳට රීන්ෆෝස් වෙලා තමයි විශ්වාස කරන්න පුළුවන්. ඒ නිසා ලැබෙන අදිෂ්ඨාන ශක්තිය අනුව ඊගාදාසේ බලාපොරොත්තු සුන් කරගන්න නැතුව ඒ தත්ත්වේ නොලැබුණා දිගට කරන්න ඕනේ. එතකොට තමයි තමයි දන්නේ වැටුණාට පස්සේ කාගේවත් උදව්වක් නැතුව නැගිටින හැටි. බාහිර උපකාර නැතුව නැගිටින්න පුළුවන් ක්‍රම වැටෙන්නේ නැගිටින බව දැනෙන්නේ වැටුණාට පස්සේ තමයි. නිසා වැටෙන එක මේක ගැල්වනයිසින් ඉෆෙක්ට් එකක් තියෙනවා. රේන්ෆෝස් කරන වැඩක් තියෙන මේකේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ භාවනාවේ දැනට පවතින தත්ත්වය පිළිබඳ පිටසක් හංකි. ආනා පානය හෝ බද්රාගේ ආනා ආනපනාව නුදෙනී නුදෙනීම හිස් අවකාශයක් ආනාපාන විනාඩි කිහිපයකට පසු ඒ මම දැන් මෙතන ඉරියව්වට පැමිණ මුළු ශරීරය පුරා පැතිරේ. ඔබ වහන්සේ කියු පරිදි ශරීරය සහ අවකාශයේ සීමාව බොඳ වී පවතී. ඉතා ප්‍රනීත රිලැක්සින් ශක්තියක් වැනි ෆ්ලක්ස් එකක් දැනේ. නමුත් ඉන්පසු ජවනිකාව සම්පූර්ණයෙන්ම වෙනස් වේ. සත්‍ය ප්‍රමේයෙන් එක ස්ථානයකට එක් රාශී වී ගලන්නාක් වෙන ස්වභාවයකට පත් වේ. මුළු ශරීරයම හකුරුවා දියකර හරින්නාක් මෙනි. මුළු ශරීරයම පසුපසට ඇදී යොමුට සමතලා කළ දමයි. අවස්ථා කීපයකදී රිපීට් නිසා මෙය ආපෝ ගැටේ දැසිතේ. කුමක්වත් ආපෝ එපා කරපු එකකි. මුළු ශරීරයම ඇරි දමා හැඳිගා දමයි. එන දෙයක් සිදු වුණාගේ කියා අතහැර දැමියේ නැතිනම් ගැළවීමක් නැත. විනාඩි 15ක් 20ක් පමණ ආපෝ නැති විට පටලී පැමිණේ. මුළු ඇඟම කෙලින් තබා දුන්න හරක ක්‍රෂ් කරයි. එතකොට මොනිකා වංගෙදී දා කොටන්නක් නෙයි. පටවි කියාගෙන දැක්මිටි කාගෙන සිටිවි. පටවිට යම් කැමැත්තක් ඇත්තේ ආපෝවෙන් මොකට සමතලා කර ඇඟිවා නොදාන බැවිලි. ඇත්තම වැඩේ නම් මේ මිනිකී පොඩි කිරි යන අතර යම් ප්‍රාණී යම් ප්‍රණීත භාවයක්ද දීමේ ගාල්ල යයි ගාලල්ල ගාලල්ලයි ආපහු ආවාහක කමක් නැත ඊළඟට පැමිණෙන නැරෝ වායු සහ තේජෝ යයි නැගී වායුව මුළු ඇඟම කෙලින් කරයි වනයි නපුරයි මුළු ඇඟම කම්පණය කරයි මනෝඥා රූප පසු ලැජ්ජාව නිසා වටින බැරි මොහොතේ සිටී තේජෝ තම කලස් පෙන්වෙන්නේ නැත ඒ මොන ආකාර දැනු දැනි මේ ජවනි කාසියයි ලම් නිවීමට ඇය එකක් පමණ ගත වේ සක්මන් පසු විදසින් වායුව මේ සයිකල් එක ඉක්මනින් විනාඩි 20කින් පමණ සිදුවේ. 30 දෙනෙක් පිරුම් ගසමින් මුන්දිනේ ලැබුමින් සිටි කාලේ ඉදිරියට සතරමහා භූතයන් පැමිණ ඇන්ඩිකා දම්න අයුරු ගැන ඉන්දියාපත් ඔබ වහන්සේ මුදීම ගැන ගෞරවන්විත සූකේන් තියත් ඇසුවා. මේ සියල්ල පිළිගනි ඔබ වහන්සේ සිනාසුසි කරුණා දෙනකින් බලා සිටින පෙනී. ගෝරණන් කාපන් නැත්නම් කාපන් එනකේ සම්මුතිය සිහිවේ ගෝරණන්සේ නිරුත් නිරෝගී දීර්ඝායුෂය ලැබේවා මේක සාමාන්‍යයෙන් අර විවේකීට පස්සෙම ධාතු මනසිකාරේ නැත්නම් ධාතුන්ගේ ක්‍රියාකාරකම් වෙනවා කියන්නේ. මේ දෙක ඇත්තටම එකිනෙකට සාපේක්ෂව යන්නේ ජවනිකා වාසිය. මොනක්වත් නැති තැන යනකොට තියෙන ධාතුන්ගේ සංසිඳීමක් ඊට පස්සේ ආය ධාතුන්ගේ කිපීමක් ආය සංසිඳීමක් එතකොට පේනවා මේ දෙන්න අතිනතගෙන ඉන්නේ ධාතුන්ගේ සංසිඳීම සහ කිපීම ඉතින් මේ දෙක දිහාම සමානව බලන්න හිටියොත් ඒකේ ගාලල්ලා කියන එක තමයි කියන්නේ ඉතින් ඛණ්ඩ බැරිකමක් නැහැ කිසිම කෙනෙකුට එහෙම ආත්ම ශක්තියක් නැතිකමක් නැහැ මාන්නේ නිසා තමයි කරන්න බැරි ඇයි මේ මට මෙහෙම වෙන්නේ එහෙම නැත්නම් එකට කැමැත්තක් වෙනවා තෘෂ්ණාව එහෙ නැත්නම් මම මේක කරනවා කියලා එකක් ගන්න හදන. ඒ කරන්න ගිය ගමන් මේ පද්ධතිය සම්පූර්ණ ස්වභාවිකත්වය නැති වෙනවා. අර තණ්හාමාන දිට්ඨි නැතුව මේකට යන්න ඇරියොත් සම්පූර්ණ සම්බහානය කරලා නිකන් පොළොස් සම්බුලක ආපු පදම වගේ මේක යෙදෙනවා ගානකට යෙදිලා පදම් කරලා දෙනවා. ඒ පදම් කරලා දුන්නට පස්සේ තේරෙනවා මනුස්සකම කියන්නේ මොකද්ද කියලා. අපි දැන් කරලා තියෙන්නේ ඒක අර ආංශික පැත්තක් විතර අරගෙන තියෙන තණ්හා නිසා, මාන නිසා, දිට්ඨි නිසා ඒ කලවම් කරන නිසා ඒකට ෆ්ලක්ස් එක දිහා සමස්තය දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් ඒ සමස්තය දන්නව කරන්න ඕන දෙයි. මගේ දැනුමින් කිසිම අවශ්‍යතාවයක් නැහැ. පුළුවන් නම් කරන්න තියෙන්නේ පොඩ්ඩක් ඈත් වෙලා දුරස්ත නිරීක්ෂකයෙක් වගේ මේක දිහා බලන එකයි කරන්න ඕන. දෙවන සර්ණයි ස්වාමීන් වහන්සේ පරියන්ක භාවනාව. පහසු ආසනයක වාඩි වී හොඳින් ආසනයේ වාඩි වී ඇහිදැයි විමසා බලයි. මධ්‍යලාවක් මෙසේ සිටින විට කය තැන්පත් වෙන ස්වභාවයක් අත්දැකී. ආනාපානයේ මෙනෙහි කිරීම උත්සාහ කළත් ඒ වෙනසක ස්වභාවයක් හැඟේ. එම නිසා මෙනෙහි නොකර මම දැන් මෙතන ස්වභාවය අත්දැකීමෙන් ගත කරයි. සිතුවිලි නොයෙකුත් රූප සිතර ගලායි. සමහර සිතුවිලි හා රූප දෙස තුන්මෙන් එකුසේ බලා සිටින අතර සමහර සිතුවිලි ඔස්සේ සිතයි කල්පනා කරයි. නැවත කයට සිත ගත් විට කය තවත් හඳින් තැන්පත් වී ඇති ආකාරයක් දැනේ. එසේ දැනගන්නේ කය තව තවත් ගල්වි, බ්‍රීස් වී ඇති නිසා එම තදගතිය තුළ සීමාවක් දැකගත නොහැකි නිසාය. තවද කය වරින් වර පැද්දෙන ස්වභාවයක් දැනේ. ඇතැම් විට ලයිට් කණුවක් උඩ සිටින්නක් මෙන් දැනේ. ප්‍රශ්නය මෙම ස්වභාවය කලක් තිස්සේ අත්දකින අතර බොහෝ විට ආනාපානයේ මෙහි නොකරුව ඉහත තත්ත්වයට නොකරම ඉහත තත්ත්වයේ ඉක්මනින් ළඟා වීමට හැකිය. මේ දියුණු කර ගන්න බොහෝ අඩුපාඩු ඇතත් පෙන්වා දෙනු මැනවි. සාමාන්‍ය ජීවිතයේ දෙවන සාමාන්‍ය ජීවිතයේ සරලව සෑහලුවෙන් ගත කිරීමට ප්‍රේතාවයක් දක්වයි. ඇතැම් විට කතා කිරීම, කියවීම, ලියවීම වෙහෙස කරවේ. විශේෂයෙන් කතා කර අවසන් වූ පසු හෘද ස්පන්දනය ඇඟේ රත් වීම හා සිත වේගවත් වන බව ඉතා මුලින් පෙනේ. එම නිසා කෙටි උත්තර දීමෙන් හෝ ඉතා අඩුවෙන් කතා කිරීමට හෝ උත්සාහ කරයි. මෙසේ සිටීම මට පහසුවක් වනමුත් මේ සිතේ කුසීත කම්මැලි ස්වභාවයකට පත්වීමක් දුයි සැකයක් පවතී. ස්වාමීන් වහන්සේගේ ශාසන කටයුතු තවදුරටත් හොඳින් කරගෙන යාමට බුද්ධ රෝගී සුවසැන සේවා. ඒ විදිහට කතා නොකර ඉඳීම එක පැත්තකින් තමයි හිතනවා අඥාන උපේක්ෂාවද කියලා. ඒ වගේම බාහිරින් ඉන්න අයත් ඇවිල්ලා සමාජලට කොනහනවා. එහෙම අඩුවෙන් කතා කිරීම සම්බන්ධයෙන් ඉතින් ඒකේ බැලන්ස් එක හොයාගන්න ඕනේ. අනවශ්‍ය වෙන්නේ නැතුව කියපු දෙයට අවශ්‍ය උත්තරේ දෙන්න ඕන. හැබැයි කතාව දිග්ගත නැතුව නතර කරගෙන යන්න ඕනේ. ඒ වගේ ධාතු ගුණ මත වෙනකොටත් තමයි දැනගන්න ඕනේ මේ සැකනම් මේ යන වැඩපිළිවෙලට සැකනම් ආනපනේ බලන්න. සැක නැහෙනේ විශ්වාසය තියෙනවනේ. විචිකිච්ඡාවක් නැහෙනේ යන්න ආරේ. ඉතින් මේ දෙකේ කොයි එක කරන්න ඕනද කියලා කියන්න බෑ. ඒ ආත්ම ශක්තිය හැටියට තමන්ට යන වැඩේට යන්න දෙන්න පුළුවන් නම් අපි කියනවා ආත්ම විශ්වාසය කියලා යන්න දෙන එකයි තියෙන්නේ. යම් වෙලාවක බෑ දැන් ඇති. දැන් ඕනේ නැහැ කියලා හිතනනම් ආනපණ්ඩේ හිත දාලා ඇත්තේ කරපුවාට පස්සේ අපිට මේ එක ඒ ඒ ට්‍රෙන්ඩ් එක කඩන්න පුළුවන්. මේ දෙකම කරලා බලන්න කොහොම හරි තමන්ගේ අතට ක්ලච් එක ගන්න ඕනේ. ඕන්නම් කරනවා නැත්නම් නිකන්. හැබැයි කිරීමෙන් තමයි යන්න දීමෙන් තමයි ඉබේ යන්න දීමෙන් තමයි සතිය විවිධාංගීකරණය වෙලා ශක්තිමත් වෙන්නේ. ප්‍රතිසංනාස ප්‍රාර්ථනා කරන බෝධිපි මෙය සමේදීම ඔබ වහන්සේ මනසවත් වේවා. පරයන්ක භාවනාව. සම්බරව ඉඳගෙන මම දැන් මෙතනයි මෙනෙහි කර ඉරියව්වේ හිත තබාගෙන ඉන්නා විට අනායාසයෙන්ම හිත ආනාපාන සතියට යොමු වේ. මුලින් නැසී පිටුවෙන් පසුව දුර කොටසේ ආස්වාස ප්‍රස්වාස නිරීක්ෂණය කළ හැකිය. ටික වේලාවකින් පිම්බීම හැකිලීමට මාර්ග වේ. තවත් ටික වේලාවකින් මුළු ශරීරයම ඉහළට එසවන වාසේ දෙව උස් පහත් වීම වශයෙන් දැනේ. මෙසේ දැනී ටික වේලාවකින් ශරීරයේ ශරීරයෙන් පිටත සිට ඒ දෙස බලා ඉන්නක් මෙන් හුස්ම ශරීරයේ ඇතුලේ තැනක ඉහළ පහළ යනවා දැනේ. ඒ ක්‍රමයෙන් සියුම් වී මෙනෙහි කරන හැකි වේ. ඊටම සතිමත් කිසිවක් සිදු නොවන නිශ්චල ස්වභාවයේ දෙස බලා සිටිය හැක. බුදු නිරීක්ෂකයෙක් පමණි. ඇතුලින් පිටතට හෝ පිටතින් ඇතුලට කිසිවක් නොදැනේ. අදිසියම ශරීරයේ තැන් තැන්වල වේදනා පහළ වන ඇති කැසීම්, පවුන් කැසීම්, විවිධ වර්ණා වැනි දේ දැනේ. තවත් සමහර විට ඇතුලතින් යම් යම් සිතුවිලි මතුවනවා නිරීක්ෂණය කළ හැකිය. මේ සියල්ල පිටින් බලා ඉන්නක් නෙවෙයි. කරන්නේ කොහේද? සියල්ල සිදුවේ. මා රූපණයක් ලෙසට දැනේ. හිත මා රවට ඇති ලෙසට දැනේ. සංසාරයක් මෙසේ රවට ඇති ලෙසටයි. කිසිම මෙහෙයුමක් නැතුව ශරීරයේ සිතෙන් යම් යම් දේ සිදු වෙයි. මොකද නිරීක්ෂකයෝ පමණයි. මගේ ප්‍රශ්නය මේ අවස්ථාවේදී දැනුණු වේදනා දුක් ආරි සත්‍ය පෙන්වීමක්ද? දැන් මේ මාසාවේ දැන් වේදනාව දුක්ඛාරි සත්‍ය පෙන්වීමක්ද? ඇතිවන සිතුවිලි සංඥා සංස්කාර විඥානද? එපමණ කරක් මේවා සියල්ල මේ ලෙසටම පිළිගෙන දුක් ඉඳ ඇත. මෙලෙස මම මගේ කියා ගැනීම සමුදේ සත්‍යයද. මම මගේ නොගෙන බැහැ කිරීම නිරෝධයද. සත්‍ය පිළිගැනීම දුක් නිරෝධ ගාමිනී පටිපදා ආදි සත්‍ය සම්බන්ධ වන්නේ කෙසේද? තවදුරටත් කලියුත්තේ කුමක්ද? දැන් සිදුවන දේ බලා ඉන්නවා හැර ඒම ගැනීමට අපහසුය. කර්ණා රූප හදාගන්නේ නැහැ නේද? බඩට සමාවයිදී අභාසයේ තිබුණු චින්තිනු ලැබෙනවා. ඉතින් ඇත්තට කෙටියෙන් කියනවා නම් කියන තියෙන්නේ මේ වැඩේට ඔය කල්පනා දාන්න නැතුව ඔය දිගට වෙන්න අරින්න. එතකොට කල්පනා කිරීමෙන් වෙන වැඩේ පැත්තකට ගිහිල්ලා කරන වැඩක් තියෙනවා. ඒ වැඩේ බාධා වෙනකොට තමයි ඔය කල්පනාවෙන් විවිධ කොට පෙරක දෝරුකම් ගෙනත් දාන්න පටන් ගන්න. වෙන්නේ එතකොට වෙන්නේ අර ගලණය ඉදිරියට යන පාර බාධා වෙනවා. ඒ නිසා මේ වෙන දෙයට අනුග්‍රහකරනද අනවරතයෙන් අනායාසයෙන් මේ වැඩේ වෙන්න දෙන්න ඒකට බාධාව තමයි ඔය මම මොනවද කරන්න ඕනේ හිතවිලි ආදි වශයෙන් දෙන එක එන්නේ නැතුව නම් හිතෙන්නේ නැහැ නමුත් ඒවට මුල් තැන දෙන්නේ නැතුව ඒවට කියනවා මේ චින්තාමය ඥාන කියලා ප්‍රත්‍යක්ෂයට මුල් තැන දීගෙන යන එකයි කරන්න ඕනේ අත්තරණී ස්වාමීන් වහන්සේ පරයන්කේක ඉඳගෙන මම දැන් මෙතනයි සිහිකොට කායක සිත යොමු කරගෙන මූල කර්මස්ථානයේ වන ආනාපානය මතුවන්නට ඉඩ දුන්නේ. ආනාපානයේ මතුවී ක්‍රියාවකින්ම ගොජේ මතුවීම දැන් සාමාන්‍ය දෙයකි. මෙලෙස මිනිත්තු 15ක් පමණ යන විට දැනී සිටීම වේදනාව හටගන්නට විය. දැන් ගොජයක් වේදනාවක්. ඉන්ද්‍රිය ආනාපානයත් අතර සතිය තට්ටු මාරු කරමින් සිටී. ඉන්ද්‍රිය දීත පුදුගියා පුදුගියද වේදනාව එය වහා නැවත හැඟවයි. මම මම වේදනා බලන්නට ඉඩගනි. බුරුබුරන දෙයක් කොහොම සමාන කළ හැකි සීමුජාවක් නොමතු කරන ධනි ශාල කර්මයකට. මම තවත් සතුටුමත් වී සතිය වැඩිම වේදනාවල තීව්‍ර විය. වැඩි වේලාවක් පවතී. දැන් සතිය අන්විච්‍යකින් අන්විච්‍යක් වැනිය. වේදනාව විශාල වී පෙනේ. විශාල වත්ම වේදනාව දුකට සීමා නොවිය. විතක දුක, විතක සැප, විතක රසණය, විතක සීතල, ප්‍රිය අප්‍රිය වැනි වේදනා වර්ග දෙකක් මතුවිය. ඒ මාළුවේ මාළුවෙන් පාටනා වේදනා දැනෙයි. මම තවත් සතිමත් වෙමි. සතිය දැන් විද්‍යාගාරයේ ඇති අන්වික්ෂයක් වගේ. වේදනා ධම්මෙන් විශාල වන්නට විය. ශරීරයේ සීමා බවුන්ඩරි බිඳී වේදනා විශාල විය. ඇතුළ පිටුකියා නැත. වේදනා ධම්මල පමණි. දුක සැප වේදනා වඩා සියුම්ව පෙරණ දිනෙත්ම ඒ වේදනා දෙකක් නොව තුන්වෙනි වේදනාවක් දුස්මතු කරන්නට විය. වේදනා දෙකක් අතර මැද තවත් වේදනාවක්. ඒ දුකක් නම් නොවේ, සැපක්ද නොවේ. මොහොතින් මොහොත. ඒ සත් මොහොතින් මොහොත සති අන්වික්ෂයකට බුදුරෝගේ මේ අතරමැදි බිඳීම පමණකි. දුක සැප හාසස් දැන කල එය දැනෙන හිතා විශාලයි. එකපාරට මේ අලුත් මධ්‍යස්ථ වේදනාවෙන් මුළු ශාලාවම නිතර බුදුරෝගේ ඇති එන්ටයර් ස්පේස් එකම වසා ගත්තා. දැන් විඳින්නේ නෙමෙද. මේ අලුත් විඳීම පමණක් ඉතුරු විය. එය පට්ටම ආත්ම විඳීමකි. සැප වේදනාවට වඩා පැලිය. කීමට අසීමිය. විඳින්නටම ඕනෑය. මේ ආකාරයෙන් කොපමණ කාලයක් සිටියේ දැයිමද නෙමෙයි. මම අට දැන් මේ තත්පර දෙක තුනක් පමණ වෙන්නේ. ඉන්පසු වතුර හැඩයක් උතුරාගෙන එන විට නැගෙන පළමු වායු බුබුල එක දෙකමින් දුක හා සැප වේදනා මතුවන්නට විය. I got very established. Sorry, එක දෙකෙන්ම විඳින්නා නැවත ස්ථාපිත විය. I got re-established. වේදනා තුන දැන් දෙකට බැස්සා. කෙමෙන් දුක වේදනාව පමණක් ඉතුරු කළා. මම ශරීරයේ කීකරුණි කපල දිග හැරියා. ඉන්පසු පරියන්ක වල මේ ලබා ගැනීම විචා ගැනීමද නම් ඒ සිනුවිය. එකක් නම් පැහැදිලිය. සියලු දුක සැප වේදනාවල අනිවාර්යයෙන්ම මේ අතරමැද වේදනාව ඇත. තීක්ෂණ සත්‍යයක් නැත්නම් මේ වේදනාව මේ මැද අපට මිස්මේ නිවනේ තරුණීක්ෂණ අවශ්‍ය බව තහවුරු. මනස කිරීම සම්බන්ධ 22යි 12යි 18 මනස කිරීම සම්බන්ධය. දැන් කියන විදිහට මේ දිගට බලන්න ඕන එක ස්ථාපිත කරනක ඒකට කියන්නේ ප්‍රත්‍යක්ෂණය නෑ. සාක්ෂාත් කරණේ කරනවා කියන්නේ. මේ දේ මොඩල් එක සාක්ෂාත් කරණේ කරගන්න ඕන. ගරු ස්වාමීන් වහන්සේ මූල කර්මස්ථානයේ සක්මන් භාවනාව. සක්මනේදී අත්විඳින බව මෙනෙහි කළේ. උල්ම පොළවේ ගැටීමෙන් ඇතිවන කම්පන දෙය දක්වා පැතිරී යන බවක් නිරීක්ෂණය කළේ. මේ ගල් පොළවේ සක්මන් කරන විට වැඩි වශයෙන් දැනේ. සක්මන තාලයකට සිදුවන බව නිරීක්ෂණය කළ අතර වම් කකුලෙන් දකුණු කකුලට බර මාරුණ ආකාරය ස්ප්‍රින් එකක් පොළවේ ගැටීමෙන් පසු උඩට පනින්නක් නෙමෙයි. සක්මනේ කෙළවරින් ළඟාවන විට ගමනේ වේගය බාල බාලවීම මාගේ මෙහෙයීමකින් තොරව සිදුවන බව නිරීක්ෂණය කෙරෙමි. ඒ යම් කිසිවෙක් පිටපසින් සිට මා වෙනවත් තැන්නක් නෙයි. සක්මනේදී අධික කෝටි කැලි දෙකක් මෙන් දෙපැත්තෙන් එළී සිටින්නක් නිරීක්ෂණය කෙරෙමි. මූල කර්මස්ථානයේ ආනාපාන සති භාවනාව. අලියෝ පරණ පරියන්ක වලදී පරියන්කේ ඉඳගෙන ඉතාසුළු මොහොතකින්ම ආශ්වාස ප්‍රශ්වාස බැලීමට ප්‍රථම මා මගේ සිත දෙස බලා සිටින්නක් මෙන් හැඟේ. මේ අවස්ථාවේ හිත සැහැල්ලුයි මේ කිවන අතර සිත මෙරියන්නේ නැති යන ආකාරය සමහර විට ඉස්මතු වන ආනාපානය නිරීක්ෂණය කරයි. මෙසේ සිටන විට එක්වරක් මම ඉඳගෙන ඉන්න ඉරියව්ව මෙනෙහි කරමි. ප්‍රෙෂර් පොයින්ට්ස් කීපයක් හැර රූපයක් නිරීක්ෂණය නොවිය. ඒ වෙනුවට නිරීක්ෂණය වූයේ 30 පසු පසු පරියන්කවලදී මොහොත පරියන්කේ ඉඳගෙන ඉතින් ටික වෙලාවකින් පපුවේ ඇතුළත මස් පිටවල දැඩි වේදනාවක් දැනේ. මස් පිටිතා වේගෙන් නැලියන අතර ඒ ආනාපානය යට කරගෙන ඉත දැඩි වේදනාවක් ලෙස නැගී සිටී. මෙම වේදනාවට වේදනාව ඉත ආසන්න නිරීක්ෂණය කළ විට ඒ වැළඳ ආකාරයකුත් නොනොතින ආකාරයකුත් නිරීක්ෂණය කරමි. එම වේදනාව සමීපව නිරීක්ෂණය නොකොට තවත් විද්‍යාත්මක ලෙස සටහන් නිරීක්ෂණය කරන විට සතිය වේදනාවක් විකින්නට මතුවන ආස්වාස ප්‍රස්වාසය සිතුවිලි සිතුවිලි අතර මාරුවෙමින් මුළු පරයන්කේ පුරාවටම පවතී. මෙසේ වෙනුළු පරයන්කේ තාබිස් කරිය. පරිසම්මන් වහන්සේ මෙවැනි තත්ත්වයකදී මම අනුගමනය කළ යුත්තේ කුමක්ද? ඒ සමීප නිරීක්ෂණය කිරීමද නැත්නම් තවත් එක් දෙයක් පමණක් ඉසගෙන සිදුවන ක්‍රියාවලියම නිරීක්ෂණය කිරීමද? භාවනා මුලේ ඉඳලා මේ අවස්ථා දෙක තියෙනවා. භාවනා මුලදී අපි කරන්නේ එකක් වශයෙන් ගන්න මෙනෙහි කරනවා. ඒක දී වුණාට පස්සේ අපි සමස්තයට යනවා. ඊට පස්සේ අපි සමස්තය පුරුදු කරනකොට ආයෙ එකක් වශයෙන් මතුවෙනවා. ඉතින් මේ විදිහට දෙයක් දිහා බලන හැටි අපි group photo එකක් දිහා බලනකොට වගේ සමස්තය බලන්න පුළුවන් නැත්නම් අපි දන්න අඳුරන එක දිහා බලන්න පුළුවන් මේ දෙක අතර මාර්වීමක් සිද්ධ වෙනවා. system approach and reductionist approach කියලා. ඒ සාමාන්‍ය ආගම ගන්නේ ඔය සමස්ත සමස්ති බැලීම තමයි. විද්‍යාව ගන්නේ ඒකකයක් වශයෙන් බැලීම තමයි. බුදුරජාණන් වහන්සේ විතරයි සාස්ෘණ වහන්සේ නමක් විදියට සමස්තේ සහ ඒකකේ බැලීම කියන උපක්‍රම දෙකම පාවිච්චි කරලා තියෙනවා. ඒ නිසා උන්වහන්සේ බුදුරජාණන් තමයි විද්‍යාවට ඇත්තටම ඉස්සල්ලාම මුල්ගල තියලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මෙතන ගියාට පස්සේ සමස්තේ පේනකොට සමස්තේ බලන්න ඒකේ එකක් පේනකොට එකක් බලන්න මේ දෙක වම් මොලේයි දකුණු මොලේයි කියලා හිතා ගන්න. මොලේ පළු දෙක දකුණු මොලේ හැම වෙලාවෙම සමස්තය බලන්න. ඒක සාමාන්‍යයෙන් පෙන්වන්නේ අපට. වම් මොලේ තාර්කිකයි තාර්කික මනස බලන්නේ එක එකක් වශයෙන් තමයි. ඒ නිසා වරින් වර දෙකම බලනකොට පේනවා මොලේ පූර්ණ වැඩ කරන්න පටන් ගන්නවා. ඒ නිසා දෙකටම සමහිත දාන එක තමයි අපි මේ අෂ්ටලෝක ධර්මයේ කම්පාන වෙනවා කියලා කතා කරන්නේ. ඉන්න ස්වාමීන් වහන්සේ වසර ගණනාවකට පෙර සිට නිදා ගැනීමට ඇස් වැසූ සැනින් මහා එළියක් ඇස් වලට පයිත්ත වේ. මේ හරියට කනේ පහරක් කෑමට විසුවන තරු තරුමේ. මේ මෙතරම් ඒ කොතරම් දීප්තිමත් දෙයක් මා ඇස් දෙක අරි එවිට කාමුරේම අන්ධකාරයේය. කලකට පෙර පරියන්කේ ගත කිරීමට උත්සාහ කළ විට මා තදබල ආලෝකයකට අවදි විය. මේ කෙලෙස් සහගත තත්ත්වයක් බව එකලද වැටහිණි. ලයිට් බිලේ පිළිත් අවසන් වී දෝ කාලයක් මෙම ආලෝකයේ නැතිව ගියේය. මාහට මේ ඉතිහාසගත තොරතුරු ලිවීමට සිත් වූයේ ළඟදී පටන් ඥාත ආලෝකය ගොල්මන් කරන නිසායි. වයක දීප්තිමත් එළිද වයක අඳුරු දම් පැහැති එළිය ආදී දකි. මේ සියල්ල කෙලෙස් වගමට වැටෙහි. මේ දී කල යුත්තේ උපේක්ෂා සහගතව බලා සිටීමද නැතොත් ඒ தත්ත්වය මඟ මඟ හරවා ගැනීමට උත්සාහ කිරීමද වහන්සේගෙන් කාර්මික පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙමි. ඒ කියන්නේ කෙලස් මේ ආලෝකයේ සහ මේ පේන අනිකුත් දම්පාට ආදී එලි ආලෝකයේ අඩුතෙන් දෙකටම සමහිතේන කර්ම කරන්න ඕන. ඒක පිළිබඳව ක්‍රිෂ්ණමූර්තිතුමාගෙන් එතුමා දේශන පැවැත්වුවා මිසක් භාවනා කරමු කියලා දුන්නේ නැහැ. ඉතින් කෙනෙක් අහලා දුන්නා ඔබතුමා මේ කතා කරුවාට ක්‍රමයක් කියලා දෙන්නේ නැහැ නේ කියලා. ඒක සිකලු මම දන්නේ නැහැ ක්‍රමයක් කියලා. ඒකට කිව්වලු ඒක නිකන් මේ බල්ලෙක් යටහත් පහත් වෙන හැටි දන්නවා. ඌට ඒක කියලා දෙන්න තේරෙන්නේ නැහැ. ඒ වගේ කියලා. ඊට පස්සේ කිව්වලු මට කියන්නේ නෑ ඇත්තටම වහම එලියක් කරේ ඒක නැති වෙනකම් බලන්න කිව්වා. එච්චරයි යා කියලා තියෙන. ඒ කියන්නේ ආලෝකයේ ගණන් ගන්න එපා. අන්ධකාරය આવත් ආලෝකය આવත් සම වෙනකම් මේ ආලෝකයේ දිහා යා බලන්නේ ආලෝකයේ කෙලෙසක් විදියට. එහෙම නැත්නම් කරදරයක් විදියට. මේකෙත් එහෙමයි කියලා තියෙනවා. නමුත් සුබ දිනක් භාවනා කරන්නේ ආලෝකයක් එනකම්. එත ආලෝකයවත් අන්ධකාරයවත් දෙක දෙකම මනසේ தত্ত্ব දෙකක්. මේ දෙකම හිතේ කරන හොල්මන් දෙකටම සමහිත දාපුවාම ඒකෙන් අපි පංගු peer බෙදීමක් නැහැ, ආතතිගත වීමක් නැහැ. එවන් සම්මෙන් ගරු ස්වාමීන් වහන්සේ පසුගිය දිනක අසන්නද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් පාරියන්කේදී ඔළුව කඩා වැටි කිසිවක් නොදෙනී යාම නිපිඩාව නොවේයි මට තේරුණු ආකාරයට ඔබ වහන්සේ විසින් පවසන ලදී. එසේනම් නිබ්බිදාව යනු කුමක්ද? ඒ වැදගත්කම කුමක්ද? ඔබ වහන්සේ සම්මා සම්බුද්ධයි. ඔය නිබ්බිදා කියන්නේ නිර්වින්දනය කියන වචනෙන් ආපු බිඳියාමක් විඳීම හරහා තමයි අපි තප යන්නේ. නිබ්බිදාව ආවට පස්සේ සැපටයි දුකටයි අදුක්කම සුඛයටයි සමහිත දානවා. ඒක අඥානපේක්ෂාවෙන් විනාශ. අඥානපේක්ෂා කියන්නේ බයට ඒක දිහා නොබලා ඉන්න එක. මේකේම නෙවෙයි පූර්ණ අවධියකින් සති උපේක්ෂා දෙක ඇතුව මේ එන දේවල් දිහා පංගු peeru බලන්නේ නැතුව සපාවත් දුකාවත් අදුක්කම සුඛාවත් ජයාවත් පරාජයාවත් යසසාවත් ආයසාවත් සමිෂේ බැලීම තමයි ඒකට එන தත්ත්වෙට තමයි නිබ්බිදා කියලා කියන්නේ. භාවනා කරන දැනට වසර දෙක තුනක් සිට ඉතා සුබෙන් නම් කිරීමට පටන් ගතිමි. පසුගිය වසරේ ගෙදරින් කම්ප්ලේන් භාවනා කරන්න ගත් පසු කේන්ති යාම වැඩි බව. මේ මෙසේ සිදුවන්නේ ඇයි? වෙනත් අවස්ථාවලදී මම මෙය අසා ඇත. වෙනත් පුද්ගලයන් සම්බන්ධව කරුණාවෙන් පහදා දෙන්න දෙවන් සරණයි. සෝරි තමයි ඉතින් භාවනා කරන්න ගියාම තද වෙනවා ඒක ඇති. ඉතින් ඒ ස්වභාවය ඒකට කියනවා මේ භාවනා නොකරන කාම භෝගීන් සංසාරයට වැදෙන්නේ තෘෂ්ණාව නිසා පැවිදි වුණාට පස්සේ තහ භාවනා කරන පස්සේ සංසාරයට බැඳෙන්නේ ද්වේෂය නිසා කියලා තියෙනවා. ඔස්ස ළඟින් මැස්ස යන්න බෑ. ඒ නිසා කවදාකවත් භාවනා කරන කියලා පේන්න අරින්න එපා. ඒතකොට නිකන් කාම භෝගීන් වගේ ඉන්න පුළුවන්. ඒතකොට නිකන් අපි බැඳිලා තියෙන්නේ රාගයෙන් විතරනේ. දැන් මේක අලි අවුලක් භාවනා කරන්න යන ඔක්කොටම පුදුමාකාර විදිහට තද වෙනවා. ඉන්නේ ඊළඟන ගන්න පරිප්පුවක් තියෙනවා වගේ. පැවිදි වෙච්ච කට්ටිය දිහා බලන්න අම්බෝ සාන්ත දාන්ත තීන්ත කුඩු වගේ වෙන්නේ පොඩ්ඩ වරදින්න ඕනේ වැඩේ බලන්න. ආයෙ මොකුත් නැහැ දැලි පීයම තමයි පාවිච්චි වෙන්නේ. ඒ වටේදී වෙනමම සංඝ ගැට තියෙනවා බේරලා ජීවත් වෙන්න. ඒ නිසා එක පැත්තකට දෙනවා මේ කාම ලෝකේ ඉන්නේ කොහොඳයි. මොකද ඒක දන්නවනේ මේ ආසාව තියෙන කියලා. අතෙන් ගියාම නැහැ. ආසාව නෙවෙයි ද්වේෂය ඉන්නේ ඒක ධම්මසංගණී අටකතාවේ සඳහන් කරලා තියෙනවා. ගීගේ අතහැරියට පස්සේ මනුෂ්‍ය සංසාරයට බැඳෙන්නේ ද්වේෂය නිසා. ගීගේ ඉන්නකන් සංසාරයට බැඳෙන්නේ කාමය නිසා. පරිසාමි මහන්ස මගේ ප්‍රශ්නේ කෙලින්ම භාවනාවට සම්බන්ධ නොවද ඒ ප්‍රතිපලය හා සම්බන්ධයි. බුදුදහමේ විග්‍රහවන ආකාරයට සීල, සති, වීර්ය, ප්‍රඥා, සමාධි නිවැරදි අනුපිළිවෙල පහදා දෙන්නේ. එදිනදා ජීවිතයේදී විශේෂයෙන් රැකියාවේදී කාර්යක්ෂමතාවය ඉතාමත් වැදගත්ය. slowly mindfully silently ක්‍රියාවලිය අනුගමනය කර හැකිද? සතිය නිසා කාර්යක්ෂමතාවයට හානියක් සිදු වේද? සතිය දියුණුවීමත් සමගම වේගවත් භාවයකින් කාර්යයන් සමග ගමන් කරයිද? අප ගැන කරුණාවෙන් පහදා දෙන්න ඔබ වහන්සේට ශාස්ත්‍රීය මෙහෙවර දීර්ඝ කාලයක් කරගෙන යාමට හැකි වේවා. සත්‍ය හඳුන්වා දෙනකොට අපි නැවතිල්ලේ සතියෙන් නිස්සද්දව කරන්න කියනවා. ඒ වෙලාවට වෙන වැඩ දාගන්නේ. අපි ඒකට භාවනා කාලය කියලා දැම්මයි කියලා කියන්නේ. එහෙම කරගෙන කරගෙන යනකොට යමක් නොකර සතිය පැවැත්වීම, එක වැඩක් කර කර සතිය පැවැත්වීම, වැඩ දෙක තුනක් කරමින් සතිය පැවැත්වීම කියලා මේක සතිය කියන එක කවදාකවත් නතර වෙන්නේ නැහැ. ඒක විවිධාංගීකරණය වෙනවා. ඊට පස්සේ ඕනම දෙයක් ආවට පස්සේ ඒකේ ප්‍රධාන දේ තෝරගන්න පුළුවන් වෙනවා. ප්‍රයොරිටි සිලෙක්ෂන් කරන්න පුළුවන් වෙනවා. කෙරුවට පස්සේ ආයේ ප්‍රයොරිටි සිලෙක්ෂන් එක ඔළුව දැම්මට පස්සේ අනිත්‍යව ඉබේම සිද්ධ වෙනවා. සතිය නැති කෙනා ප්‍රයොරිටි සිලෙක්ට් කරන්නේ ප්‍රමුඛතාවය තෝරන්නේ ඔක්කොටම අත දානවා. එතකොට අර කලයිතුම අත්‍යන්ත කාරණාව මග මග අරිනවා. නායකයෙක් විසින් කළ යුතු ප්‍රධාන මැනේජ්මන්ට් ඩිසිෂන් එක ගන්නේ එතකොට යාට මහන්සි වෙනවා ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ඒ නිසා භාවනා කරුවට පස්සේ ඒ කර්මණීය භාවය වැඩි වෙන හැටි බුදුචාන් වහන්සේ ඉන්න කාලේ මේ ওই නන්දෝපනන්ද කියලා මහා දරුණ නාගරාජයෙක් හිටියා මොනම කෙනෙකුට දපණය කරන්න බෑ. එයා ඉඳපු ගමන් ගින්දර විදිනවා ඉඳපු ගමන් වතුර විදිනවා. ඉතින් ඒක නිසා මේ මේ එක කසිනියක් අරගෙන ගියොත් තේජෝ කසිනිය අරගෙන ගිය එක්කනා ගියොත් අර වතුර දාන වෙලාවට කරගන්න දෙයක් නෑ. ආපෝ කසිනිය අරගෙන ගියොත් අරේ ටට්ටක් ගාලා මාරු කරනවා. ඉතින් මුගලන් ස්වාමීන් වහන්සේ දවසක් ගියා. ගියාට පස්සේ මුගලන් ස්වාමීන් වහන්සේ দমনය කරා. দমনය කරාට පස්සේ ඒකේ අර්ථකථනය දෙන්නේ ඕනම කෙනෙකුට ආපෝ කසිනියක ඉඳලා තේජෝ කසිනියට යන්න ඉස්සෙල්ලා චතුත් අධ්‍යාහනයට ඇවිල්ලා කසිනේ මාරු කරන්න ඕනේ. ආයේ තේජෝ කසිනේ ඉඳලා ආපෝ කසිනට යන්න ආයේ හතරෙන් ධ්‍යානට ඇවිල්ලා යන්න ඕනේ. මුගලන් සාංශයට පමණක් එද්දු විශේෂකට වාර්තා කරන්න නැතුව අරකින් මේකට යන්න පුළුවන්. තේජෝ කසිනේ කෙලින්ම වායෝ කසින ආපෝ කසිනට යන්න පුළුවන්. එතකොට නාගය දපණය කරන්න පුළුවන්. ඒ දේ කරන්න පුළුවන් සර්වචනාංශෙ විතරයි. ඒ තරම්ම ෂෝට් කට් සම්බේන පටන් ගන්නවා. මේ ටෙන්ඩිල්ස් වල මනසේ ස්නායු අතර අන්තර් සහ සම්බන්ධතාවයේ ගොඩාක් දුර්වලයි අපේ. භාවනා කරනකොට කරනකොට කරනකොට වෙන්නේ ඒ අන්තර් සම්බන්ධතාවෙන් පටන් ගන්නවා. ඒකට ෂෝට් කට්ස් පුදුම විදිහට හිතාගන්න. මෙනිකන් චිත්‍ර දිහා බලනකොටම මේ අනික් කට්ටිය ගාගෙන නටාගන්න ඉන්න වෙලාවේ මේ ෂෝට් කට් එක අහු වෙනවා. ඉතින් එයා පහුවෙලා වැඩේ පටන් ගන්න නමුත් තට්ටු කරපු ගමන් වැඩේ හරි. ඒකට හේතුව චිත්ත දිහා සමසිතින් බලන්න පුළුවන්. කලබල වෙලා බෑ වැඩ වැඩි ටයර්ඩ් අනම්මන මොකුත් නැහැ. බලන්න පුළුවන් ගතිය තියෙනවා. ඒක මේ choiceless ව්‍යානසයකට එක්ක එන්නේ. ඒක කියනවා evenly suspended attention. ඔක්කොම ප්‍රශ්න දාලා තියෙනවා. ප්‍රශ්න දිහා ඔක්කොම බලන්න හිටපුවාම අත්‍යවශ්‍ය ටික විතරක් අරගත්තා. ඒකට ගල් කරනකොට එතකොට ඇත්තටම අනිත් ප්‍රශ්න විසඳිලා ඉවරයි. මේ ප්‍රයොරිටි සිලෙක්ෂන් දන්නවනම් අපිට තියෙන රිසෝර්සස් ඇති. අපිට වෙලා තියෙන අපි ප්‍රයොරිටි සිලෙක්ෂන් දන්නේ හැම එකටම අත දානවා අම්මා කරන්න දුන්නේ තාත්තා කරනවා තාත්තා කරන්න දුන්නේ දරුවෝ කරනවා අර මේ නායකත්වය දෙන්න දන්නේ නැහැ. ඊට පස්සේ තියෙන මුළු පද්ධතියම ඉවරයි. මේකෙදි වෙන්නේ ප්‍රශ්නේදී හොඳට බලලා කලියුත්ත කරනවා. මේකේ කෑ ගැහුවට ගෝස කරාට ඒවට මොකක්වත් ගණන් ගන්න ඒව ගණන් ගන්න තියෙන භාවනා කරලා තියෙනවා ප්‍රශ්න දිහා බල තේරුම් ගන්න පුළුවන් ගතියනවා ඒක නිසා භාවනා කරලා ඉස්සරහට යනකොට මනසේ ක්‍රියාශක්තිය වැඩි වෙනවා දැන් 100 දෙකක්වත් වැඩ කරන්නේ අපේ මනසේ භාවනා කරාට පස්සේ මේක 100ට 98 99ට නගිනවා නැග්ගට පස්සේ තමයි තේරෙන්නේ අපිට කොච්චර ශක්තිය ජීසරණයට ආඩම්බර වුණාට ගියාට පස්සේ කල්පනා වෙනවා අනේ මෙච්චර කාලයක් ওই කොච්චර පොඩ්ඩක්ද වැඩ ආරම්භ තියෙන්නේ කියලා. අන්නේ තමන්ගේ පොටෙන්ෂල් එක තමන්ගේ හැකියාව තමන්ගේ පොසිබිලිටි එක තේරෙන්නේ භවනා කරලා ඉහළටම ගියාට පස්සේ ඒක ඇත්තටම උප්පත්තියෙම ලැබිච්ච එකක්. අපි අපි කෙරේ අව탁සීරුවක ගත කරන්නේ. අන්නේ ඒ වාරණය ඒ බාධකය ඒ බ්ලින්කර්ස් අයින් වෙනවා සත්‍ය වන්නකොට. මම පටන් ගන්නකොට SMS තමයි. ඒක ඉතින් කාගෙත් ඇත්තනේ පටන් ගන්නකොට ශිල්පේ එහෙම තමයි කරන්න ඕනේ. ඊට පස්සේ තමයි මේ gathering the momentum වේගෙ ඉන්න පටන් ගන්නවා. සම්මාස ප්‍රශ්න දෙකෙන් අවසානයේ වැඩසටහනින් පස්සේ මිනිත්තු මිනිත්තු දෙකක් පොඩක් නැවතින කියලා අපි දාන දෙනවා announcement එකක් ඉස්සරහා. ඒකට මේ ස්තුති ප්‍රශ්න තියක් කිව්වට පොඩි නෑනේ සෙල්ලමන්නේ මේ කියවන්න කියවනවා කියන්නේ. හොඳ අපේ වෙලාවත් හරි ඒ නිසා කෙසේ නමුත් මම ඉවර කරන්න ඉස්සෙල්ලා සම්ප්‍රදාන කූලව මතක් කරන වෙන කාට හරි මොනවද කියන්න ප්‍රශ්න කරන්න සභාවට කතා කරන්න මොනවද තියෙනවා නම් අපි ඒකට අවස්ථාවක් දෙනවා නැත්නම් අපි සතිವಾರේ સમાપ્ત කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. දැන් එහෙමනම් නිසද්දතාවයෙන් කියන්නේ අමතර ප්‍රශ්න නැහැ කියලා අපි මෙතනින් සතිವಾರේ સમાપ્ત කරනවා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.